නැහැ. මම තමයි දවල් කතා කරේ ස්වාමීන් වහන්සේට ඒ වෙලාවේ පැහැදිලි නැතුණා. මේ මම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශන අහනවා අලුතින් දානේ වත්තාන පරණය වත්තාන මට බෑ. මම ධර්ම දේශන ආයිතිය ස්වාමීන් වහන්සේලාගේ මට નિરાයසෙන්ම එකපාරක් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව අහලා ඊට පස්සේ තමයි ඒක මේ පිළිබඳ මේ කොච්චර මේ කියන සත්‍යයක්ද කියන එක පැහැදිලි කළා මම දිගටම දැන් අහනවා ස්වාමීන් වහන්සේ. එහෙම. එතකොට මම මට ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ මම ඉක්මනට කාලය ගත කරන්න නැතුව මට තියෙන ගැටලුව තමයි ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ සිත සිත දිහා මෙතරම් සිත දිහා සිතම දකින්න කියලා කියනවනේ ස්වාමීන් වහන්සේ. ඒකවල මම ඒකෙන් අවබෝධ කරගත්තේ අවබෝධ මම මේ තැනක වාඩිලා ඉන්නවා නම් මම ඒකවල මට පේනවා. ඉස්සරහා ලෝකේ ලෝකේ පේනවා. ඒ අතරතුර ශබ්ද ඇහෙනවා. අද මම ස්වාමීන් වහන්සේට කතා රාජකාරී කරන තැන එතන හරි ഘോഷාකාරී තැනක්. ඉතින් මේ එතකොට ශබ්ද ඇහෙනවා. එතකොට මම හිත දිහා බලනවා කියන එතකොට ස්වාමීන් වහන්සේ මේ ලෝකය පේනවා ඒ ඒ අතරතුර මට ශබ්ද ඇහෙනවා. ඒ ඒ පේන ලෝකයක් ලෝකයමයි සිත ඒ සද්දයමයි සිත එහෙමද ස්වාමීන් වහන්සේට බලන්න ඕනේ කොහොමද මේ ඒ වට මේ පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් දුකමහන්ස ඒක ඒ කියපු වචන දෙකේ ලොකු තේරුමක් තියෙනවා. මේ පේන ලෝකේමයි සිත. මේ ශබ්දේමයි සිත. පහරි. ඉතලා දෙයක් ඇත්තටම නැහැ. ඒ සත්‍යය විතරයි තියෙන්නේ. ඒ ලෝකේ විතරයි තියෙන්නේ. ඒකමයි සිත. හැබැයි මෙතන අවබෝධයක් තියෙන්න ඕනේ. ඇත්තටම එහෙම දෙයක්වත් නැතිව. ඔව් ඔව් ඔව්. එතන ලොකු ගැඹුරක් තියෙනවා. අපි දන්නේ ඔබතුමාට ඒ අවබෝධය තියෙනවද කියලා. ඔව් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මෙතන ලොකු ගැඹුරක් තියෙනවා. ඒ කියන්නේ සිත කියලා දෙයක් නැති බවට අපේ දේශනා ගොඩාක් අහලා තියෙනවා නම් අර සත්‍යයයි අම්මගේ හැඩතලේ එනකොට ඒ වර්ණයයි ගැට ගැහෙනවා කියන එක ඔව් ස්වාමීන් වහන්සේ. එහෙම දේශනාවක් ඇහුවද? ඒ ඒ දේශනාව පුංචි දරුවා ඉපදිලා පුංචි දරුවාගේ පළවෙනි දැන් පුංචි දරුවා ප්‍රභාස්වරය සිත කියන්නේ ප්‍රභාස්වරං චිත්තං කියන තැන පුංචි දරුවාට එතන නැහැනේ කෙලස් නැහැනේ රාගදේශ නැහැනේ පුංචි දරුවා දන්නේ නැහැනේ මේ මොකද්ද කියලා මේ මේසයක්ද පුටුවක්ද මේ ඉරද අඳද රතු පාට කහ පාට වර්ණවත් අඳුරන්නේ නැහැනේ පුංචි දරුවාට කියලා දෙන්න ඕනනේ සේරම. ඔව්. ඒතර පුංචි දරුවා පළවෙනි සිත තමයි පුංචි දරුවක දැන් ඔය අපි උපමාවක් විතර ගත්තොත් දැන් ඔය අම්මගේ හැඩතල වෙනකොට බාහිරින් කියනවා අම්මා කියලා. ඒතර අම්මා කියනකොට ඒ શબ્දේ තමයි අර හැඩතලයට ගැට ගැහෙන්නේ. ඔව් ඔව්. ඒක ස්වභාවික සංසිද්ධියක් කියලා අපි කිව්වා. දැන් දේශනා කීපයකම යනවා. අර මේ දැන් ඔබතුමා පුංචි දරුවා විදිහට ඉපදුණු පළවෙනි විදිහට මේ හැඩතලයට වර්ණයට ශබ්ද එකතු වෙන එක. ඒක තමයි පටිච්චසමුප්පාද කියලා කියන්නේ. අන්න පටිච්චසමුප්පාද වෙන එකේ ආකාරය. ඒ කියන්නේ දැන් ඔබතුමාට දැනුත් කෝල් එකක් දීලා අම්මා කිව්වහම ඔබතුමාට මතක් වෙන්නේ නැහනේ මගේ අම්මා ඔබතුමාට මතක් වෙන්නේ ඔබතුමාගේ අම්මා. එතකොට ඔබතුමාගේ අම්මගේ හැඩතලේ අම්මා කිව්ව શબ્දෙට එන්නේ අර මුලින් ගැට ගැහුණු නිසානේ. ඔව් ඔව් ඔව්. ඒත් එතකොට මේ ශබ්දෙට වර්ණ හැඩතලයක් තියෙනවානේ. ඔව්. රූපයක් තියෙනවා. يعني ඒකයි. ඒකයි දිට්ඨ සුත මුත මේ ගැට ගැහෙනවා. ඒ කියන්නේ සුවඳෙනුත් අම්මව මතක් වෙනවා. ඒතකොට ඇස කන දිවනාසය කය කියන මේ මෙන්න මේ පංචායතන ద్వාර ඔස්සේ අපු ප්‍රසාද වීම ආලෝකයට ශබ්දයට මෙන්න මේ ඒව එකට එකතු වීම ස්වභාවික සංසිද්ධියක් විදිහටයි සිද්ධ වෙන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ. ඒ ස්වභාවිකව ඒ සිද්ධ වෙන සිදුවීම ආත්මීය දෙයක් නෙමෙයි. ඔතන තමයි ගැඹුරුම තැන මුලින්ම පැහැදිලි කරගන්න ඕනි. ඔව්. දැන් ඔබතුමාව ඉපදුණු දවසේ ඇමරිකාවට ගිහින් තිබ්බනම් දෙමාපියෝ ගාව ඔබතුමාට එතනදී ඔය හැඩතලේ මොකක් හරි එනකොට දාන්නේ මද කියලා શબ્ද වෙනස්නේ. ඔව් ස්වාමීන් වහන්සේ. එතකොට ඇමරිකාවේ ඔබතුමිය හිටියා නම් මේ වෙනකොට අම්මා කිව්වත් ඔබතුමිය දන්නේ නැහැ. ඒතකොට ඒ සත්‍යයට ඔබතුමාට රූප නැහැනේ ගැට ගැහිලා. නෑ. අන්න ඒක වෙනවා දැන් ඔබතුමා ඉපදිච්ච දවසේ චීනෙට අරන් ගියා නම් චීන දෙමව්පියෝ හැදුගාව හැදුනා නම් එතන චීන් චීන් ගානවා. ඔව් ඔව්. ඒ සද්ද අපි දන්නේ නැහැනේ. රූප නැහැනේ ගැට ගැහිලා. අපිට ඒ රූප ගැට ගැහිලා නැහැ ශබ්ද වලට. ඒක නිසා ශබ්දාවට වැඩක් නැහැ අපිට රූප නැහැ. කතා කරන්න භාෂාවක් නැහැ වචනයක් නැහැ. ඔන්න ඕක තමයි සිත කියන්නේ. සංඛාරක්. ඔව් ඔව්. ඒක තමයි සංකාර. දැන් මේක කියන්නේ සංකාර. සංකාර කියන්නේ බාහිර තියෙන එකක් නෙමෙයි චිත්තයක්. වචනයක්. සිතුවිල්ල. වචනයක්. ඒතකොට සංකාර තමයි දැන් දැන් ඔබතුමා බලන්න පොඩ්ඩක් ඔය පොඩ්ඩක් එළියේ තියෙන ඒවා නමක් නැති එකක් තියෙනවද කියලා වචනයක් නැති එකක්. නමක් නැති එකක් නැහැ. ඒ කියන්නේ ඔබතුමා ඔක්කොම ජීවත් වෙන්නේ හිතේ තියෙන නාමීය ලෝකේ. නමුලින් හදාගත්ත ලෝකෙක. දැන් ඔබතුමා අල්ලලා බලන ඔය ළඟ තියෙන මොනවා හරි දැනෙන්නේ තද ගතියක් නෙමෙයිද කියලා? තද ගතියක් දැනෙන්නේ ස්වාමීන් වහන්සේ. දැන් මේ තද ගතිය තියෙනවද? ඔය කියන දැන් අපි අතට ඇල්ලුවාම දැන් තද ගතිය මේසයක් තියෙනවද? නෑ මේසයක් නෑ ස්වාමීන් වහන්සේ. මේ තද ගතිය තද ගතියට මේස නෑ. මේස කියන්නේ අපි දාගත්ත සිතුවිල්ල. ඔව්. ඒ සත්‍යය. ඒක තමයි. ඔව්. ඒක සංකාර. ඒක තමයි සංකාර. ඔව්. මේ සංකාර කියන්නේ අපේ හිතේ තියෙන එකක් මිසක් බාහිර තියෙන එකක් නෙමෙයි. නෙමෙයි නෙමෙයි. ඒකයි කියන නියත ලෝකේ කියන්නේ. ඔව්. දැන් චිත්තේන ඊයති ලෝකේ අපිට කවදාවත් බාහිරින් හම්බ වෙන්නේ නැහැ. ඔව්. ඒතකොට අපි ජීවත් වෙන්නම හිතේ. අපි ටීවී එක දිහා බලාගෙන අපි මේ ශබ්ද වලට අර ගැට ගැහුණු රූපත් එක්ක අපි ඉන්නේ. ඉතින් අපි ටීවී එකේ හොඳ මිනිස්සු ඉන්නවා, කෝච්චි යනවා, නැව් යනවා කියලා අපි සමහර වෙලාවට මිනිස්සු අඬනවත් එක්ක. සතුට වෙනවා, hina වෙනවා, ටීවී එක දිහා බලාගෙන මේ හිත තමන්ගේම හිත දිහා බලන්නේ. එළියේ තියෙන ප්ලාස්ටික් එකේ මුකුත් නැහැ. ඔව් ස්වාමීන් වහන්සේ. දැන් මේක මායාවක් නේ. ඔව් දැන් මේක අපි ඇත්ත ලෝකේ ටීවී එක වගේම දකින්න. ඔව්. ඉතින් ඒක මායාවක් නේ. ඔව්. ඉතින් ඒක සත්‍යයක්. අන්න ඒක තමයි අපි මේ මායාවකට කොටු වෙලා අපි මේ සැප දුක් විඳින්නේ. අපිට අපි මේ මේ සැප දුක් විඳින්නේ මේ ඇත්තකට නෙමෙයි. අපේ හිතේ තියෙන දේකටනේ. ඔව්. ඉතින් හිතේ තියෙන දේ කවදාවත් අපිට බාහිරින් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ මෙන්න මේක තුල අපි අපි අන්ධෙක් වගේ ජීවත් වෙන්නේ. අපි අන්ධෙක් වගේ ඉපදිලා අන්ධෙක් වගේ මේ මුකුත් ඇත්ත කියලා හිතාගෙන හිටියට මුකුත් එහෙම දෙයක්වත් නැහැ. අපි හිතාගෙන නෙවෙයි හිතාගෙනම මැරෙනවා. ඔව්. ඉතින් මේක තමයි අවිද්‍යාව. මෝහය. මේක තමයි මිත්‍යා දෘෂ්ටිය. ඔව්. මේක සත්‍යත්වයේ එතන. ඔව් ඔව්. ඉතින් ලෝකේ ඇත්ත කරගෙන මේ මේ මේ ලෝකේ තියෙනවා කියලා හිතාගෙන තමයි මිනිස්සුත් තියෙන්නේ. ඔව්. මේ මිත්‍යා දෘෂ්ටිය. ඔව් ස්වාමීන් වහන්සේ. ඉතින් මෙන්න මෙතනින් මෙදෙන එකයි සම්මාදිට්ඨිය. ඔව් ස්වාමීන් වහන්සේ. එතකොට බාහිරත් පොතක් කියලා දෙයක් නැහැ. ඇත්තම පොතක් හිතෙත් නැහැ. ඔව්. එතකොට බාහිර රූපෙනුත් මිදිලා හිත කියන නාමෙනුත් මිදිලා. ඔව් ස්වාමීන් වහන්සේ. නාම රූප දෙකම නැත්තම් මේ මොහොතේ දැන් හිතට එන අරමුණ කොහෙද තියෙන්නේ? මේ මොහොතේ දැන් ඔබතුමාට බිත්තියක් පේනවා. ඔව්. ඒක බිත්තියක් කොහෙද තියෙන්නේ? එළියෙත් නැහැ. හිතෙත් නැහැ. අන්න දුටු දෙයක් නැහැ. දුටු කෙනෙකුත් නැහැ. බාහිර දෙයක් නැත්තම් ඒක දකින්න කෙනෙකුත් නැහැ. අන්න ඒකයි බාහිර වෙන ප්‍රතිබිම්බයක් තමයි අපි මේ දකිනවා කියන්නේ. නමුත් ඇත්තටම බාහිරත් අපි හිතන දේ නෑ අපි හිතනවනේ. ඔව් ස්වාමීන් වහන්සේ. පේනව නෙමෙයිනේ. ඔව්. ඒ හිතන දේ බාහිරක් නෑනේ. ඉතින් නමුත් එතන හැඩතලයක් එනවා. ඔව් ස්වාමීන් වහන්සේ. ඒකට හිමිකාරෙක් නෑ. එහෙම දෙයක් නෑ. අපි හිතන දෙයක් අපි අපිට එන හැඩතලයට අපි හිතන දෙයක් නෑ. ඔව්. එතකොට ශුන්‍යතාවයක් තියෙනවා. එතකොට එතන නිමිත්තක් නෑ. පොත කියන නිමිත්තක් නෑ. ඔව්. නිකන් හැඩතලයක් එනවා. ඒ හැඩතලෙන් පළක් නෑ. ඔව් ස්වාමීන් වහන්සේ. පෙරගක් හිටියට අපේ හිතේ සැලකෙන්නේ. ඔව්. සිරගත් නැහැ. හිතෙත් නැහැ එළියෙත් නැහැ. ඉතින් අපි උදකලාවේ ඉන්න ඊළඟට අර තත්ත්වය දැක දැක. ඔව්. දැන් අපිට ප්‍රශ්නයක්වත් නැහැ. ඔව්. අපිට දුකකුත් නැහැ. ඔව්. අයි බාහිර පොතක් තිබ්බොත් මේකට ඇලෙන්නේ ගැටෙන්නේ ඒක ඕන වෙන්නේ එපා වෙන්නේ සැප විඳින්නේ දුක් විඳින්නේ. දැන් බාහිර පොත දැක්කා වගේමනේ දරුවා දැක්කා. දැන් ඒ වගේ නේද අපේ රූපේ පේන්නේ කණ්ණාඩියේ පොත දකින්න විදිහටම. අපි කණ්ණාඩිය දිහා බලන්නේ පොත දිහා බලන විදිහටම. ඊට පස්සේ අපි හිතන් ඉන්නවා මේ රූපේ මගේ කියලා. ඔව් ඔව්. අපි හිතන් ඉන්නවා මිසක් හිතන දේ කොහොමද නැහැ එළි. ඔව් ස්වාමීනාත්. එතකොට දැන් මේක හරි මායාවක්. ඔව්. දැන් මෙන්න මේ මායාව දකින්න එකයි දර්ශනය දකින්නවා කියන්නේ. ඔව් ඔව්. අපයි මේ දර්ශනය දකිනකොට අපි අවදි වෙනවා අපේ හිතේ මිදුණු ස්වභාවයකට. අන්නේ ස්වභාවය තුළ ඇත්තටම ඒ ස්වභාවය තුළ මොහොතට අවදිය කියන ඒතන කිසිම දෙයක් නැහැ. ශුන්‍යතාවේ. ඒ ස්වභාවය තුළ හොඳට බලන්න දැන් පරණ දෙයක් හිතුවත් මේ මොහොතේ හිතන්න. අනාගතයේ දෙයක් හිතුවත් මේ මොහොතේ හිතන්න. හැබැයි මේ මොහොතේ මේ මොහොත විතරයි දැන් තියෙන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ. දැන් මේ මොහොතේ හිතන දෙත් අතීතයේ සංඥාවක්. අතීතයේ මේ නමක් නෙමෙයි පොත කියන්නේ. අතීතයේ අර පොඩි ළමයා කාලේ දාපු එක දැන් මේ මේ මොහොතේ එනකොට අපි මේ shabdනේ එන්නේ. ඔව්. ඒ හැඩතලේ එනකොට shabd එනවා. කෝල් එකක් දීලා අම්මා කිව්වම අම්මගේ රූප එනවා. ඒ ඉස්සරහට රූප එනකොට shabd එනවා. shabd රූපේ ගැට ගැසීම පටිච්ච සමුප්පාදේ කියන්නේ. පටිච්ච සමුප්පන්න වෙනවා. අන්න සක්කාය දෘෂ්ටි. දෙයක් තියෙනවා කියලා තියෙනවා කියන්නේ සත් තියෙනවා කියලා ගාය දෘෂ්ටිය මේ ගොඩම තියෙනවා අපිට මේ අතට ඇල්ලුවොත් අහු වෙන තද ගතිය කනට දැනෙන තත් තට්ටු කරොත් එන්නේ සද්දයක් අපිට ඇහැට එන්නේ වර්ණයක් දිවට එන්නේ රසක් නහයට එන්නේ ගඳක් අපි හිතනවා මේසයක් ගැන ඒක දෘෂ්ටි ඕක තියෙනවා කියලා ගත්ත එකයි සක්කාය දෘෂ්ටිය අපි හිතන සංකාරේ තියෙනවා කියලා ඇත්ත වීමයි සක්කාය දෘෂ්ටිය කියන්නේ ඒක එහෙම සත්‍යයක් නොවන බව දැකීමයි සක්කාය දෘෂ්ටිය ප්‍රහීන කරලා සෝවාන් වෙනවා කියන්නේ සෝතේට පැමිණෙනවා කියන්නේ අනුසෝතේ කියන්නේ ලෝකේ ඇත්ත කරගෙන බාහිර පටිසෝතේ කියන්නේ බාහිර ලෝකයෙන් සත්‍යයක් නොවන බව දැකලා මිදිලා දැන් මේක ලෝකයක් නැති වෙනවා ලෝකේ කියන්නේ දැන් පොත මේසේ ඇඳ ඔය ඔක්කොම නම් තියෙන ලෝකේ ඕකනේ භවය කියන්නේ දැන් භව නිරෝධයක් බෞද්ධෙක් වෙනවා ලෝකයක් නැති වෙනවා. ලෝකෙ මිදෙනවා විනේය ලෝකේ. විනේය ලෝකේ අවිද්‍යාව දෝමනස්ථාන කායේ කායानुපස්සී විහරණයට එනවා. සතර සතිපට්ඨානය කියන්නේ ඒකට. මේක දකින්න එකට. විනේය ලෝකේ කියන්නේ ලෝකයක්ක් නොවන බව දකිනවා. කායෙන් කාය මිදෙනවා. එතකොට දුක්ඛ දෝමනස්සේ මිදෙන්නේ ඊටයි. විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සාන කාය කායානුපස්සී නේද? අවිද්‍යා දෝමනස්සේ කියන්නේ දුකේ දෝමනස්යෙන් මිදෙනවා. මේ සත්‍ය දකින්න ඕනේ හැම මොහොතෙම. මෙන්න මේ දැකීමයි සිතට එන අරමුණේ සත්‍ය දැකීම කියන්නේ. ඔව් දැන් සිතට එන අරමුණ සත්‍ය දකින්නවා කියන්නේ දැන් ඔබතුමා දන්නවා කොහොමද කියලා බලන්න ඕනේ. ඔව්. දැන් ඔබතුමා මෙතනට අවදි වෙනවා කියන්නේ මේ මොහොත විතරයිනේ. දැන් ඔබතුමා අද කෝල් කරත් මේ මොහොතේනේ. හෙට කෝල් කරත් මේ මොහොත විතරයිනේ. ඔව් ඔව්. කෝල් කරන මොහොතේ මේ මොහොතේ විතරයිනේ. මොහොත විතරයි. මේ මොහොත විතරයි. ඔව්. ලබන අවුරුද්ද ගත්තත් මේ මොහොත විතරයිනේ මේ කෝල් එක. ඔව්. එතකොට මේ මොහොත මොහොත තුළ තුන් කාලයක් නැහැ. මේ මොහොතේ තියෙන අතීතයක්. මේ මොහොතෙත් අපිට වර්තමානිකුත් නැහැ. අතීත ගැන හිතුවත් ඒකත් මේ මොහොතේ අනාගතය ගැන හිතුවත් ඒකත් මේ මොහොතේ ඒ අතීතයක් නෑ අනාගතයක් නෑ මේ වර්තමානෙකුත් නෑ. තුන් කාලෙම නෑ. අකාලික දහමක් නෑ. මේ මොහොත කියන්නේ කාලයක් අයිති නෑ. අකාලිකයි. මේ මොහොත තුල දෙයක් නෑ පොතක් කියලා. දෙයක් නෑ අන්තයක් නෑ අත කියන්න බෑ නැත කියන්න බෑ. මොහොත තුල ශුන්්‍යතාවයයි. අනිමිත්තයි. අප්‍රණීතයි. අනිමිත්ත අප්‍රණීත ශුන්්‍යත චේත විමුක්තියක් තමයි මේ චිත්ත විමුක්තිය. සිත කියන්නේ මේ මොහොතේන අරමුණ තමයි. අරමුණෙන් මිදෙනවා කියන්නේ සිතෙන් මිදෙනවා කියන එකයි. ඒමයි දුකෙන් මිදෙන්නේ. පොත තියෙන තැනයි දුක තියෙන්නේ. පොත නැති තැන දුකක් නැහැ. පැහැදිලි. ඔව් ස්වාමීන් වහන්සේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව ඇහුවාම ඔක හොඳට පැහැදිලි වෙනවා. ඔව් දැන් බලනකොට ඊට පස්සේ ආය දවසක් දැන් දවසක් විතර යනකම් ඕක තියෙනවා දැන් ඇත්තටම මේ රූපයක් පෙනෙද්දි බාහිරයක් නැහැ අභ්‍යන්තරයක් දෙකක් නැහැ නේද මේ මේ රූපයක් විතර රූපේ විතරමයි නේද තියෙන්නේ කියන එක හොඳට ප්‍රකට වෙනවා නැහැ රූපෙකුත් නැහැ රූපෙකුත් නැහැ බාහිරයක් නැහැ අභ්‍යන්තරයක් නැහැ මෙහෙ මෙහෙ ඒ කියන්නේ ඔහොම ඔහොම මුකුත්ම නැහැ දෙයක් කියලා දෙයක් නැහැ දැන් ශබ්දෙට කපුටොත් නැහැ ඒ කියන්නේ මොකක්වත් ඒකට නමක් නැහැ. ඔව්. ශබ්ද ශබ්ද විතරයි. ශබ්ද වෙන තරම් තියෙනවා. ශබ්ද ශබ්ද විතර ශබ්ද වලට නම් නැති වෙනවා. ඔව්. ඒ සංඛාරණේ ඔක්කොම අපි හදාගත්ත නම් ටිකන්නේ. දැන් කොරෝනා කියලා කිව්වා ඕක චීනේ ඒගොල්ලන්ගේ භාෂාවයි. ඒක ඇමරිකාව පැත්තට යනකොට කොරෝනා කිය ගන්න බෑ කොවිඩ් 19 කිව්වා. අන්තිමටම ඒක දැන් අන්තිමට ඒක දැන් ලෝකෙම ඉන්න අයට කියා ගන්න පුළුවන් විදිහට ඇල්ෆා බීටා ඔය වගේ අකුරු දෙකයි කියන්නේ. දැන් ඔක්කොම අපි වෙනස් කරනවා නම් මේ නම් ටික ඇත්ත නෙමෙයි. ඇත්තටම අපි දාන නම් ඇත්ත නෙමෙයි. අපි කතා කරන මේ සංකාර සම්මුති ප්‍රඥප්ති ඇත්ත නෙමෙයි. ඇත්තටම මෙතන එහෙම දෙයක් නැහැ හැඩතලයක් විතරයි. ඒ හැඩතලේ කිසිම ඒ නමක් මුකුත් නැහැ. අර පුංචි දරුවා ඒකයි ප්‍රභාස්වරයි කියන්නේ. පුංචි දරුවා නම් මුකුත් දන්නේ නැහනේ. පුංචි දරුවට ඕවා දැන් කවුරුත් දාලා නැහැනේ තාම. ඉපදිච්ච ගම. ඔව්. මේ පුංචි දරුවා දන්නේ නැහැ දිව්‍ය ලෝකයක් තියනවද, නිරයක් තියනවද, මුස්ලිම්ද, සිංහලද, බර්ගද, මැලේද පුංචි දරුවා මොකක්වත්ම දන්නේ නැහැ කියන්නේ හරි සුන්දරයිනේ, ප්‍රභාස්වරයිනේ. ආ. ඉතින් මේ සම්මුති ප්‍රඥාප්තිනේ අපිට මේ දුක දෙන්නේ. ඒකනේ කෙලෙසේ කියන්නේ රාග දේශ මොහ කියන්නේ මේ ඇලෙනවා ගැටෙන්නේ ඔක්කොම නාමයක් හදාගෙන. දෙයක් අපි කියනවා කියලා ගත්තාම ඒක එක්ක හොඳයි එක්ක නරකයි එක්ක කැතයි අර අපිට හුරු දේ නිතරම ආපු දේ අපිට ඇලෙනවා අපිට හුරු නැති එක ගැටෙනවා ඒකට අපි කියනවා ඇලෙනවා ගැටෙනවා තව විදිහකින් කියනවා රාගය දේශේ මේ ඔක්කොම සිස්ටම් එක ඇතුලේ ප්‍රභා දහම අර සබ්ජෙක්ට් රූපේ ගැට ගැහෙන එකනේ සිත කියන්නේ එතන ආත්මයක් නැහැනේ ඒක සවිඥානික නැහැනේ ඒක නිසා මේ අජීවී දෙයක් නේ සබාදාමයි දැන් මේ ගහ ගහට දැන් ඔය ඔය ඔය සෙන්සර්ස් හයි කරලා ඔය ජපානයේ වගේ අපිට අපි දැක්ක තියෙනවා දාලා පරීක්ෂණයෙම මේ ශබ්ද එහෙම ඒ දැම්මම ගහේ ඒක දැනෙන සෙන්සර්ස් වලට දැනෙනවා. ඒ කියන්නේ ගහට. ඔව් ගහට අපි ආප්පයක් පනවන්නේ ගහ ප්‍රබල සංශ්ලේෂණය කරනවා. අපි හුස්ම ගන්නවා. ගහ පෘථිවිසාරයේ උඩට උරා ගන්නවා කේශනාලිකාවලි. අපේ ඇඟේ ලේ ගමන් කරනවා. අපි හිතලා නෙමෙයි ලේ ගමන් කරන්නේ. අපි හිතලා නෙමෙයි හුස්ම ගන්න. අපි හිතලා නෙමෙයි මේ අපේ අතපය වැනෙනවා. ඒ ගස්වල අතුසෙල වෙන මේක සබඳතාවක්. මේකට අපි අපි මේ අපි මේ ආත්මයක් කියලා පැනවට පළක් නැහැ. හොඳට බලන්න දැන් බාඳුරා වගේ ගස් තේනවා මේ සත්තු එහෙම ගිල ගන්නවා. එතනට ආවා. ඒකට ඒකට අපි ආත්මයක් කියනකොට පණවන්නේ නැහැ. මේ නිදුකුඹා වගේ ශාක ඔය ඔය මුරුංග මුරුංග මොනවාද මේ අතුරු මුරුංග වගේ ශාක හවසට කොළ ඇකිලිලා නිදී ගන්නවා. අපි උනට ආත්මයක් පණවන්නේ. අපිට තේරෙන සමහර ගස්වල ඒ චංචල ඒවට අපි මුකුත් එහෙම ආත්ම පණවන්නේ. ඒකට අපි ගාව දෘෂ්ටියක් තියෙනවා. ආ මෙතන ආත්මයක් තියෙනවා කියන. ඒකත් ඒ සබදාමක් බලනකොට. අතන ශබ්ද වලට මේ වර්ණ ගැට ගැහෙන එක. ඒක ස්පන්දනයක් ඒක කම්ප මේ ඇවිල්ලා තරංග සිස්ටම් එකක්. අහසේ විදුලි කරනකොට මේ ජනෙල් හෙල්ලෙන්නේ. දැන් ඒක කම්පන සංඛ්‍යා සමාන නිසානේ. දැන් අපි අපි එළියේ කවුරු හරි අම්මා කියනකොට අපේ සොරාලේ තියෙන මේ මේ මේ විසිල් එක වදින්නේ මෙතන සංඛ්‍යාතයට මෙතන ස්පන්දනේ මේ කම්පන කම්පනයක් නෙමෙයි ප්‍රතිකම්පන. ඔව්. වැඩි ඕනේ කර්ණ සංකේතය තියෙන පටලෙ හෙල්ලෙන්නේ නැත්නම් අපිට ශබ්ද හෙන්නේ නැහැ. ඔව්. ඒකට බාහිර ශබ්දෙටනේ මේක පටලෙ හෙල්ලෙන්නේ. ඔව් ස්වාමී. ඒකට බලනකොට මේ තනිකරණ විද්‍යාවක් වගේ මේක නිකන් තනිකරණ නිකන් සබහාදාමන. ඔව්. මේකේ ආත්මයක් වෙච්චි. දැන් මේ මොහොතේ අපි අපි දැන් අවුවට කණ්ණාඩියක් ඇල්ලුවාම දිලිසෙනවනේ. ඒක ස්පාක් වෙනවා කියලා අපි කියනවානේ. අර ස්පාක් වෙනවා කියන්නේ හිරු එළියට කණ්ණාඩියක් ඇල්ලුවා එකපාරටම නිකන් අර අර එකපාරටම දිස්නයක් ඇවිලා එනවනේ. ඒක අපි කියනවා ස්පාක් එකක් කියලා. මෙන්න මේ වගේ අපේ ඇහැ. ඒ කියන්නේ අපි කියනවා චක්කු විඤ්ඤාණ සිතක් මේක ඇහි මේක වර්ණ සිතක් කියලා. ඇහෙන් මොන හරි දැන් අපි අත්හැරියාම පේනවනේ. එතකොට අපිට අපි කියනවා මේක ඇහි වර්ණ සිතක් කියලා. මෙතන සිතක් තියනවාද කියලා අපි බලමු. දැන් ආලෝකයක් නැතුව පේන්නේ නැහනේ. දැන් මේ සිත තියෙන ඇඟේ නම් ඕන වෙලාවක පේන්න ඕන. දැන් එහෙනම් අන්ධකාරෙත් පේන්නේ නැහැ. දැන් මොකද ඇඟේ සිත තියෙන්නේ. දැන් ආලෝකයක් නැතුව පේන්නේ නැත්නම් ආලෝකය නිසා නම් පේන්නේ. මේ පේනවා කියන සිත ආලෝකයටයි තියෙන්නේ. එතකොට මේ ඇඟේ සිත තියෙන එළියද? සිත පනවන්න බෑ ඇඟේ කියලා. මේක සබහාදාමක් කිව්වේ ඒකයි. මේ ස්පාක් එක මේ මොහොතේ මේ චිත්ත නියාමයේ බැලුවම පේනවා මේ දැන් ස්පාක් වෙනවා නැති වෙනවා. මොකද මේ පැත්ත බලනකොට එක හැඩතලයක් අනිත් පැත්ත බලනකොට තව හැඩතලයක්. මේ පැත්ත බලනකොට රුක් පාට පොතක් පේනවා අනිත් පැත්ත බලනකොට සුදු පාට බිත්තියක් පේනවා. එතකොට මෙතන මේ වර්ණ හැඩතල අර අර වර්ණ හැඩතලයි සමාන නැහැ. මෙතන මේ නැති වෙලා අතන අරක ඇති වෙනවා. මේ ෂණයක් ක්‍රියාවක් පාසා සිත ඉපද නිරුද්ධ වෙනවා. අවුත්වා සූතං උත්තහනම් භවිෂති කියලා කිව්වේ ඒකයි. ඒ කියන්නේ පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතිවම නැතුණා. ෂණයයි ෂණයක්වත් මේ සිත නැහැ. අපි හිතනවා ඉපදුණු කෙනෙක් ඉන්නවා ඉපදිලා ඉඳලා මරණකම්ම කෙනෙක් ඉන්නවා එයා මැරෙනවා කියලා. ඒකනේ අපේ ආත්ම දෘෂ්ටිය. නමුත් මේ මේ දැන් පොඩි කාලේ අපි අපි දැන් ওই ගෑල් ළමයි බෝනික්කෝ ගැන හිතන්නේ. ඔය අවුරුදු 5 විතර ළමයි ඔය පිරිමි ළමයි බැට් බෝල් ගැන හිතනවා. ඊට පස්සේ අවුරුදු 10 විතරනකොට පහේ ශිෂ්‍යත්ව ගැන හිතනවා. 15 විතර වෙනකොට ඕ ලෙවල් ඒ ලෙවල් ගැන හිතනවා. ඊට පස්සේ 20 විතර වෙනකොට ගෑල් ළමයි පිරිමි ළමයි ගැන හිතනවා. ඊට පස්සේ ආයෙමත් අවුරුදු 30 40 වෙනකොට දරුවෝ ගැන හිතනවා, ගෙවල් වාහන ගැන හිතනවා. ඊට පස්සේ ආයෙ 50 60 වෙනකොට මුණුබුරෝ ගැන හිතනවා. ඊට පස්සේ ආයෙ 70ට ලඟ වෙනකොට දිව්‍ය ලෝකයක් ගැන හිතනවා. එතන එතන මේ සිත මේ හිත නෙමෙයි. දැන් එහෙනම් ඔබතුමා තාමත් හිතන්නේ බෑ පොඩි ළමයා හිතපෙක්. ඒ හිතනම් තාම තියෙන්නේ. නෑනේ ඔබතුමාට ඒකෙන් වැඩකුත් නෑනේ. ඒ හිත එතනින් මැරලා ඉවරයි. එතන එතන මැරෙනවා මේ හිත. ක්ෂණයක් ක්ෂණයක් පාසා මැරෙනවා. මේ සිත ඒ ඊතර ගෑල්ලම ගැන හිතපිට දැනුත් හිතන්න එපා. අතන අර ඒ ඒ ඒ ඒ තැන ඇති වෙනව නැති වෙනව ප්‍රසාද වෙනවා කියන්නේ ඒකයි. ඒකයි ක්ෂණික සිත කියන්නේ. ඒකයි ක්ෂණයයි මේ සිත ක්ෂණයක්වත් නැහැ කියලා කියන්නේ. ඒ ක්ෂණේ දකින දේ අතීතයටනේ අයිති වෙන්නේ. ඉතින් මේක ක්ෂණයක් නෑ. අන්න ඒක තමයි බුදුන් වහන්සේ පෙන්වුවේ උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතත් අන්න තත්තම් පඤ්ඤායති. මේ සිත ඇති වෙනව පේනව නැති වෙනව පේනව හැබැයි මේ මොහොතේවත් අපිට තියනවා කියන්න බෑ කියන. තියෙනවා කියලා ගන්න බෑ. අන්න අනිච්චාවත සංඛාර. මේ අපි අපි අපි මේ ගත්ත මේ හදාගත්ත මේ සංඛාරේ පොත කියන සංඛාරේ අනිත්‍ය වෙනවා. මේ සත්‍ය දකින්න තන යථාභූත ඥානය කියන්නේ මේ සත්‍ය දකිනවා. මේ පොතක් කියලා දෙයක් නැහැ. බාහිරත් නැහැ. හිතෙත් නැහැ. අනිච්චාවත සංඛාරා උපාදවයි ධම්මිනෝ uppajjittva niruddhanti te sangata samasako මෙන්න මේ දැකීමයි රහත් භාවයට පත් වෙනවා කියන්නේ මේ මිදීමයි ඇත්තටම මේ සංකාර උපේක්ෂා ඥානය කියන්නේ. දැන් පැහැදිලි වෙනවද මේ ධර්මයේ තුල පෙන්වන්නේ අපි මේ ලෝකේ ඇත්ත කරගත් එකක් නෙමෙයි. ඔව් ස්වාමීන් වහන්සේ. මේ ලෝකේ මායාව පෙන්වන්නේ බොරුවක් කියනවා. දැන් ඒක තවත් හොඳට පේනවනේ. දැන් අපි අපි අපි දැන් මේ කොහොමත් මේ අපි හිතන දැන් සමහර අය කියනවා මේ බලන්න මේ පර්වත තියෙනවා ගස් කොළන් තියෙනවා මේවා තියෙනවා කොහොමද ඔබතුමා නැහැ කියන්නේ කියලා. දැන් ඊට පස්සේ අහුවොත් එහෙම දැන් ඔය ගහක් ගමු. ඔය ගහ අපි හිතමු කෑලි කෑලි කපලා ගිනි තියලා දැම්මා කියලා. ඒතර වායුවක් වගේ නැති වෙලා යනවා. දැන් අපි ගමු ඊට පස්සේ දැන් ඔය අපේ ශරීරෙම අපේ හිතනේ මැරෙන්නේ, කය නෙමෙයිනේ. හිත දැන් මැරිච්ච ඉඳන් කය වල්ලා දාන්නේ. ඉතින් කය නෙමෙයි නම් මැරෙන්නේ හිත නම් හිත හැම ෂණේම නැති වෙනව නැති වෙනවා. ඉතින් අපි මේ ඇත්තම බැලුවොත් එහෙම දැන් මරණය කියන්නේ අර පොත වගේම එක නමක් විතරයි සිතුවිල්ලයි. මේකේ මරණයක් නැහැ නේ. මේකේ මේ ශරීරෙම ඇති වෙන නැති වෙන එකක කොහෙන්ද ඇත්තරම ඉපදුන දවස් ඉඳලා ඉන්න කෙනෙක් නැහැ නේ. මැරෙන කෙනෙක් නැහැ මේ දැන් මේ ෂණේ විතරයි මේ ෂණේ මරණය දකින්න ඕනේ. ඒකනේ එක්ෂණික මරණය දකින්නාට සම්මුතිය තුල මරණය යමුනෝ ඒ කියු. ඇත්තටම මේකේ සම්මුතිය මරණයක් මේ මේ ඇත්ත දකිනකොට ඒක එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ. මේ ශරීරය විතරයි. මේ ෂණය ඇති වෙනව නැති වෙනව එච්චරයි. ඒ ෂණ සම්පත්තිය කියන්නේ ඔන්න ඔක දැකීම. ওই දැකීමයි ෂණ සම්පත්තිය කියන්නේ. දැන් බුදු කෙනෙක් දැන් අපිට සිද්ධාර්ථ තාපස්තුමා සිද්ධාර්ථ කුමාරයා ගාශීෂේ බෝධි මූලේ අර අලුයම මැදියම තුන්යම බුද්ධත්වයටපත් වෙනවානේ. මේ දැකලා මේ සත්‍ය දැකලා මේකෙන් මිදෙනවානේ. තුන් ලෝකෙම මිදෙනවා කියන්නේ ඒකනේ කාම් භූමිය, රූප භූමිය, අරූප භූමිය මිදෙනවා කියන්නේ මේ සිතේ ඇත්ත දැකලා මිදෙන එකනේ. අය පණවන්න තනක් නැති වෙනවානේ. එතකොට බලන්න සිද්ධාර්ථ ඒ කුමාරයා ඒ ගායශිෂ්‍ය බෝධිමූලයේ බුද්ධත්වයේ ලබන්නේ මේ මොහොතේමනේ. මේ දකින මොහොතේනේ. ඉතින් ඉපදීම බුදු වීම බුදු බුද්ධ කියන්නේ ශුන්‍යතාවය දැකීමනේ. බුද්ධ කියන්නේ මේ සිතුවිලි වලින් මිදලා. දැන් දැන් මේ පොත මේසේ කියන්නේ සිතුවිලිනේ. ඔය තියෙන තැනනේ දුක තියෙන්නේ. පොත නැති තැන දුකක් නැහැනේ. ඒකනේ භව නිරෝධය කියන්නේ භවය කියන්නේ පොතනේ. පොත මේසේ ඇඳ පුටුව ඒවා තියෙන එකට තමයි භවය කියන්නේ. ලෝකේ තියෙන එකට. ලෝකයක් අපි හදාගෙන ඉන්නේ ওই වගේ නම් වලින් හදාගත්ත ලෝකයක්. ඕකට තමයි භවය කියන්නේ. දැන් භවයක් නැහැ කියන්නේ මේ ලෝකේ නැහැ කියන එකයි. දැන් එතකොට ඒකක් තියෙන හිතේ. අපි හිතන දේ. එතකොට භව නිරෝධෝ කියන්නේ මේ මේ මේ සේරම පොත නැති තැන භව නිරෝධය. භවයක් නැහැ. එතනමයි දුකෙන් මිදෙන්නේ. පොත හැදෙන්නේ ඇස නිසානේ, ආයතන නිසානේ, ආයතන වලින් මේවා එන්නේ. ඉතින් ආයතන වල නිරෝධය තමයි නිබ්බාන කියන්නේ. භව නිරෝධ තමයි නිබ්බාන කියන්නේ. ඉතින් එතරම් බලන්නකො දැන් මේ මොහොතේ නම් බුදු වෙන්නේ ඒ කියන්නේ මේ බුද්ධ කියන්නේ සිතුවිලි වලින් මිදුණු තැන සිතුවිලි කියන්නේ මේ ඔක්කොම ඔබතුමා වටයක් බලන්න මුකුත් නමක් නැති දෙයක් නෑ කිව්වනේ බලලා ඒ නමක් නැති දෙයක් නැහැ කියන්නේ සිතුවිලි සිතුවිලි නැති ස්වභාවයක්නේ නමක් නැති දෙයක් දකිනවා කියන්නේ. ඔතනනේ මොහොතට අවදිය කියන්නේ. අපි ඕකනේ කිව්වේ මේ මොහොත කියන එක. අපේ ඔබතුමා කිව්වානේ මේ මේ දැන් මේ මේ මේ දකිනවා කියන්නේ මේ දකිනවා කියන්නේ මේකනේ දර්ශනයටපත් වෙනවා කියන්නේ. දර්ශනේ දකිනවා කියන්නේ. දර්ශනය කියන්නේ ඕකනේ මේ මේ වගේ මිදුණු දර්ශනේ දකින්න එපා. ඇහෙනවනේ මේ දර්ශනය කියන එක මේ මේ අපි සංකාර හදාගත්ත නම් ටික නැතුව දකිනකොට හිස් බැල්මක් වෙනවා. ඒ හිස් බැල්ම තුල ශුන්‍යතාවයේ තියෙන්නේ. එතන සිතුවිලි නැහැ. සිතුවිලි කියන්නේ ওই නම් ටික, ශබ්ද ටික. මොකද මේසේ ඇඳන් ඒව නැහැ. එතකොට මෙතන මෙතන ශුන්‍යතාවයේ තුල සිතුවිලි නැහැ. හිස් බැල්මක් කිව්වෙත් ඒකයි. එතකොට ඔය ශුන්්‍යතාවය තුළ ඒ අවදි වන්නේ පුජ්‍යලයක්වත් හම්බ වෙන්නේ නැහැ. තමන්වත් හම්බ වෙන්නේ නැහැ. අර කණ්ණාඩියෙන් දැකපු එකත් බොරුවක් වෙනවා. එතන එහෙම පුජ්‍යලයකුත් නැහැ. මේසේ නැති තැන තමනුත් නැහැ. මේසෙමයි තමන් කියන්නේ. පොතමයි තමන් කියන්නේ. පොත නැතන තමනුත් නැහැ මේකේ. සබහා දහමටම ගිහිලා දිය වෙනවා දැන් මේක. එතකොට මෙතන අවදි වෙන්නේ කෙනෙක් පුජ්‍යලයක් නැති ශුන්‍ය ස්වභාවය තුළ බුද්ධ ස්වභාවයටයි. ඒ බුද්ධ කියන්නේ ස්වභාවයටයි. එතකොට මේ බුද්ධ මේ මොහොතේමයි බුදු වෙන්නේ. මේ අවබෝධය තුළ ඔබතුමා මේ දකිනවා කියන්නේ බුද්ධත්වයේ දකින්නේ. ඒ කියන්නේ මේ ඇවිල්ලා ශ්‍රාවක බුද්ධ බුදුන් වහන්සේ ඒ කල්යාණ මිත්‍රයානේ අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ සත්‍ය මේ විදිහට පැහැදිලි නොකරනම් අපට ඔබතුමාට කියන්නත් හැකියාව ලැබෙන්නේ අපි ඒ ඒ ඒ ඒ ඒ ශ්‍රාවකයන් වෙන්නේ අපි ඒ අනුගමනය කරලානේ මේ අවබෝධයටපත් වෙන්නේ. ඔව්. එතකොට අපි ඒ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ වෙනවනේ. නේද? එතකොට ඒ සම්මා සම්බුද්ධ අපි ශ්‍රාවක බුද්ධ වෙන්නේ. ඒ කියන්නේ බුද්ධ පුත්‍රයන් වෙන්නේ. මෙතන මේක තුල මේ මොහොතෙමයි බුදු වෙන්නේ. බුදුන් උපදින්නෙත් මේ මොහොතෙමයි. බුදුන් පිරිනවම් පාන්නෙත් මේ මොහොතෙමයි. මොහොතෙන් එහා මොහොත තුල තුන් කාලයක් නැහැ. අපිට පුළුවන් ඕන දිනයක් දාගෙන වෙසක් දවස කියලා සමරන්න කියලා කිව්වේ ඒකයි. ඒකේ වරදක් නැහැ. නමුත් මේ අවබෝධය ඇතිවයි මේ දේ වෙන්නේ. දැන් අපි කියවනේ අපිට දුක තියෙන සිතුවිලි නිසා කියලා. ඔව්. දැන් සිතුවිලි නැති තැන දුකක් නැති බව අපි කියවනේ. දුකෙන් මිදෙනවා කියලා. එතකොට නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. සිතුවිලි තියෙන තැන දුක තියෙනවා. සිතුවිලි නැති ඒ ස්වභාවයේ බුද්ධ ස්වභාවයේ මයි මේ සිතුවිලි තියෙන තැන ඒ දුක්කට තියෙන අසරණකමින් මිදෙන්න තියෙන්නේ. ඒ දැකීමමයි. ඒ සත්‍ය දැකීමමයි. ඒ සත්‍ය දැකීමමයි ඒ කියන්නේ බුද්ධ දැකීමමයි නත්ති මේ සරණං අඤ්ඤං වෙන සරණක් නැහැ දුකෙන් මිදෙන්න බුද්ධ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. හරිනේ. තෙරුවන් සරණ යන හැටි පෙන්නන්නේ මේ ධර්මතාවය තුල දෙයක් හම්බ වෙන්නේ නැහැ. පොත කියලා දෙයක්, මේසෙ කියලා දෙයක් එහෙම හම්බ වෙන්නේ නැහැ. දෙයක් නැති ස්වභාවයටයි අවදි වන්නේ. දෙයක් හම්බ වෙන්නේ අන්තයක් හම්බ වෙන්නේ අන්තවලින් මිදුණු දහමක් තමයි බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. එතන අන්තයක් ඇත්ත නැත කියන අන්ත දෙකක් නැහැ. එතනයි පෙන්නන්නේ සාස්වත දෘෂ්ටියයි උත්තේ දෘෂ්ටියයි දෙකෙන්ම මිදුණු දහමක් බුදුන් වහන්සේ දේශනා කරනවා කියන්නේ. මහණෙනි ඇත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි. මෙම ලෝකයක් තියෙනවා කියන්නත් බෑ මහණෙනි කිව්වේ ඒකයි. පැහැදිලිද? අන්න ලෝකයෙන් මිදුණු තැන. අන්න එතනයි ධර්මතාවයක් තියෙනවා දෙයක් නැහැ. ඒ ධර්මතාවයේ දැකීමයි නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ඒ ධර්මතාවයේ දැක්කොත් පමණයි බුදුන් දකින්නේ. ඒකයි සෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා බුදුන් වහන්සේ දේශනා කරේ ධර්මයේ දකින්නාට මාව දකින්න පුළුවන් කියලා. බුදුන් හමු වේ කියලා කිව්වේ ඒකයි. අන්න මේ එනේන සිතේ එනේන අරමුණ දැක්කොත් නේද මේක දකින්නේ. ඒ අරමුණ මොකද සිත කියන්නේ? එහෙනම් ඒ අරමුණ සතේ දකින්නම ඕනි නේද? අනේ දැකීමයි සංඝ කියන්නේ. එන එන සිත දැකීමෙන් මිදෙන එකයි සංඝ කියන්නේ. අන්න නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. මෙන්න මේ සත්‍ය දකින කෙනා ලෞකික භූමියේ මිදෙනවා. ලෝකෝත්තර භූමියේ කෙනෙක් පුජ්‍යලේ දෙයක් කියලා නැහැ. සබදාම වගේ. ඒ තුල ආත්ම ආත්මයක් පණවන්න බෑ. පුජ්‍යලේ කමු වෙන්නේ නැහැ. ආර්යයන් කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි. පුජ්‍යල භාවයේ මිදුණු අය. අන්න ආර්ය භූමිය නාම රූප දෙකක් හමුවන්නේ නැහැ. රූපෙට ගැසුණු නාමයකුත් නැහැ. නාමෙට තියෙන රූපෙකුත් නැහැ. අන්න සිතෙන් මිදෙන තැන ආර්ය භූමිය. ආර්ය භූමියේ ඇත්තටම තෙරුවන් හමුවන්නේ. පැහැදිලිද? ඔව් ස්වාමීන් වහන්සේ. ඔව්. මේ දැන් ස්වාමීන් වහන්සේ සෝතාපන්න ආර්යයන් වහන්සේ නමකට පමණයි තෙරුවන් සරණ යා හැකි කිව්වේ ඒකයි. ඔව්. දැන් පැහැදිලි. සැබෑ බෞද්ධයෙක් වෙන්නේ බෞද්ධයින්ට ධර්ම දේශනා කරන්න අවශ්‍ය නැහැ. බුදුන් වහන්සේ ධර්ම දේශනා කරේ මිත්‍යා දෘෂ්ටියෙන් මුදවන්නයි. ඒ අන්‍යාගමිකයි. බෞද්ධ කියන්නේ භව නිරෝධය දකින්න කෙනා. මේ මොහොතේ බාහිර දෙයක් නැති බව දකින්න කෙනායි බෞද්ධ කියන්නේ. සැබෑ බෞද්ධයෙක් වෙන්න දැන් ඔබතුමාට වරම් තියෙනවා. පුණ්‍ය මහිමේ තියෙනවා. ඒ වාග්ය ඔබතුමාට තියෙනවා. අපි දන්නේ නැහැ වයස කීයද කියන්නේ. අපිට ඒක සම්මුතිය තුල අදාළ නැහැ. ඔබතුමාට හිතක් තියෙනවා. ඔබතුමාට ඒ හිතේ මිදීමක් දැනෙනවා මේ මොහොතේ. ඒ කියන්නේ ඔබ මේ මොහොතේ ධර්මයේ දකිනවා. ඒ කියන්නේ ඔබතුමා මහා වාග්යවන්තයා. මහා භාග්‍යවන්තයෙක්. කල්‍යාණ මිත්‍රයාගේ පණිවිඩය ඔබතුමාට ලැබෙන. ඒක කීම ලේසි නෑ. මේ ප්‍රත්‍යක්ෂ කරගන්න නැතුව කිසි කෙනෙක්ට මේ විදිහට නම් පැහැදිලි කරන්න හම්බෙන්නේ මේ තරම් දෘෂ්ටි කාන්තාරයක අද මේ යුගයේ වෙන විට මේ බුද්ධ ධර්මයේ කියලා මොනවාට අපේ මේ ගොඩ ගහගෙන ඉන්න ගොඩ හමු වේද බුදු දහමත් ওই දෘෂ්ටි කාන්තාරේ නෑ නේද ඔබතුමාට පුදුම භාග්යක් තියෙනවා මේ දෘෂ්ටි කාන්තාරේ මේ මේ කෝල් එක අරගෙන මේ සත්‍ය පොඩක් ආන්න ලැබිච්ච එක. ඔව් ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ දැන් දැන් ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනා අහුවාට පස්සේ අහනකොට තාම හොඳට තේරෙනවා මේ කියන්නේ මොකද්ද ඕක වැදගත්. ඕක සත්‍ය ඥානය. ඊට පස්සේ තමයි අපිට දෙයක් තියෙනවා කරන්න කෘත්‍ය ඥානය. ඒ ගැන කතා කරමුද එහෙනම්? ඒකනේ දහන්නේ. කෘත ඥානය කියන්නේ නේද අහන්නේ කරන්නේ කොහොමද කියලා නේද අහන්නේ ඔව් ස්වාමීන් වහන්සේ අන්න ඒක තමයි දැන් මේ කියන්නේ යන්නේ ඔන්න දැන් අහ ගන්න ඕනේ දැන් අපිට පේන්නේ නැතුව නෙමෙයි දැන් මේ ප්‍රායෝගික පැත්ත කෘත්‍ය ඥානය දැන් කතා කරන්නේ දැන් අපි කලින් දර්ශනය කතා කරේ සත්‍ය ඥානය සත්‍ය ඥානය ඇති කෙනාටයි කෘත්‍ය ඥානය කෘත්‍ය ඥානය ඇති කෙනාටයි කෘතඥානය ඒ කියන්නේ මගපල මගපල ලැබෙන්නත් මාර්ගයේ කටයුතු කරන්න ඕනේ ප්‍රතිපදාව දැනගන්න ඕනේ දැන් ප්‍රතිපදාව කොහොමද අපි එදිනෙදා එන සිත දකින්නේ කියන එකයි ඔය අහන්නේ. ඔව් ස්වාමීන් දැන් පේන්නේ නැතුව නෙමෙයි. පේනවා. පේන පේනවා. මේ සිත ඒ සිත සිතක් ඇති වෙලා නැතින බව දැනෙන්නේ සිතකට නෙමෙයි. දැනෙන්නේ ඥානෙටයි. ඒ දැනීම තුළ සිතුවිලි නැහැ. මේ මොහොතට අවදිය කියන තැන අතිශයින් ගැඹුරුයි. මේක බොහොම මහා ප්‍රඥාවක් මේකේ අවදි වෙනවා. මේක මුලින්ම යාන්තම් දැනෙන්න ගන්නවා. දැන් ලුණු රහ තියෙනවානේ. ලුණු රහ දැනෙන්නේ ඥානෙටයි කියලා අපි කියනවානේ. අපි කියනවානේ මේ ලුණු රහ කියන එක සිතුවිල්ලක් නෙමෙයි කියලා. කාටවත් කියන්න බෑ කියනවානේ. ලුණු කෑවම දැනෙන දැනීමක් ඒ උනාට තියෙනවානේ. තියෙනවා. ඒ දැනීම ඒ දැනීම ඒ ඒ දැනුනේ ඒ දැනීම ඒ දැනීමට අවදි වෙන එක තමයි සිහියට අවදි වෙනවා කියන්නේ. ඒ තමයි සිතුවිලි වලට අයිති නැති දැනීම. ඒ දැනීම තමයි උපමා කරන්නේ ලුණු වලට. මේ වගේම දැනීමක් අවදි වෙනවා ධර්මයේ තුල මේ සත්‍ය දහම දකිනකොට. මේ එන අරමුණ බාහිරත් නැහැ. හමු වෙන්නේ පොත. සිතෙත් පොතක් හමු වෙන්නේ නැහැ. හරිද ඇහෙනවද? ඔව් ඇහෙනවා. ඔව් දැන් බාහිර පොතක් හමු වෙන්නේ නැහැ. සිතෙත් පොතක් හමු වෙන්නේ නැහැ. දැන් පොත කියලා දෙයක් කොහෙවත් හමු වෙන්නේ නැහැ. නමුත් මේ හැඩතලයක් දැන් එනවා යනවා. මේ හැඩතලයේ සත්‍ය දකිනකොට මේ මොහොතේ සිතට එන අරමුණ ඒ අරමුණ තමයි මේ යථාභූත ඥාණයෙන් දකින්නේ ඒ අර සිත දකින්න තමයි යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕනේ සිහිය තියෙන්න ඕනේ සතිය තියෙන්න ඕනේ සතිය තියෙනවා මේ විදර්ශනාවට විදර්ශනාව මේ සිත දකින්න තැනයි තියෙන්නේ සිත දකින්න තැන තියෙන විදර්ශනාව සිත දකින්න නම් ඇත්තටම සිත දකින්න මේ විසිරෙනකොට පේන්නේ අන්න සතිය තියෙන්න ඕනේ එහෙනම් සතිය නැත්තම් සතිය පොඩ්ඩක් හදා ගන්න ඕනේ පොඩ්ඩක් හිත විසිරෙනවා නම් පේන්නේ සිතුවිලි එනවා යනවා වේගෙ වැඩි නම් පේන්නේ අන්න එතකොට පොඩ්ඩක් සමතේ වඩන්න ඕනේ. පොඩ හුස්ම දිහා බලන්න ඕනේ. ඉන්න ඉරියව්වෙන් පොඩ්ඩක් ඉන්න තැන එහෙම වාඩි වෙලා හරි හේමම ඇස් දෙක පියාගෙන පොඩ හුස්මට පොඩ්ඩක් ඒකාග්‍ර කරාම හිත විසිරෙන්නේ නැහැ. පරණේව මතක් වෙන්නේ අනාගතය ගැන හිතෙන්නේ නැතුව හුස්මතරම එනවා හිත. අන්න ඒ පොඩ්ඩක් පොඩ්ඩක් එතන පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ ආයෙමත් හිත බලන්න හිත පේන්න ගන්නවා. එතකොට පේන්න ගන්නවා දැන් මේ මොහොතේ ඔන්න දැන් මට ඕන දැන් මේක පේන පේන සිතම පේන්න ගන්නවා. ඒ සද්දයක් ඇහෙනකොට දැන් ඔන්න මේ කපුටෙක් කියන මේ මේ මේ මේ හිත යනවා පේන්න ගන්නවා. හිත ඊට පස්සේ මේ පැත්ත බලනකොට එතනට යනවා පේන්න ගන්නවා. ඇලෙනවා පේන්න ගන්නවා. හිත ඒකට ගැටෙනවා පේන්න ගන්නවා. හිතට හිත දැන් දුවනවා පේන්න ගන්නවා. හරිනේ. ප්‍රතිපදාවේ පළවෙනි හැදේර අපි කිව්වා සිහිය තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ හිත පේන්න ඕනේ. තමන්ගේ හිත තමන්ට පේන්න ඕනේ. ගොඩාක් අයට තමන්ගේ හිතම පේන්නේ එතනට සිහියට අවදි වෙන එක තමයි විදර්ශනාව කියන්නේ. එතනින් අවදි වෙන විදර්ශනාවට හැබැයි ඒතර සමතේ තියෙනවා. විදර්ශනාව තියෙන සමතේ තියෙන තැනයි. අපි කිව්වා සමතයක් නැති විදර්ශනාවක් නැහැ කියලා ඒක නිසා මේ යුගන්තන් ගමනක් කියන්නේ. හැබැයි අපි ඒ වගේම පෙන්නවා දැන් මේ මෙතන දෙවනි අධ්‍යයන අපි බලමු. දැන් හිත පේනවා කියන්නේ සිතට එන අරමුණු පේනවා කියන තැන. එහෙමනම් දෙවනි අධ්‍යයන බාහිර නෙමෙයි හිතනවා කියන එකයි. මේ පේන දේ දැන් මේ මොහොතේ එන අරමුණ දැන් තමන්ගේ හිතම පේනවා. අරමුණත් ආවබව දන්නවා. දැන් ඒක බාහිර නෙමෙයි කියලා දකිනවා. මේක සිතම කියලා දකිනවා. ඒක ප්‍රතිපදාව මේ පුහුණු වෙන හැටි පෙන්වන්නේ. හැබැයි මේ දැනෙන දැනීම දැනෙන්නේ කොහෙටද? ඒක සිතුවිල්ලක් නෙමෙයි. ඒක අර ලුණු රහ වගේ දැනෙන එකක්. ඒ දැනෙන දැනීමයි ඥානය කියන්නේ. ඥානය කියන්නේ සිතුවිල්ලක් නෙමෙයි විඥාණයට නෙමෙයි දැනෙන්නේ. ඔක අතිශයින් ගැඹුරුයි. ඒ කියන්නේ මේ මොහොතට අවදිය කියන තැන තුන් කාලයක් නැහනේ. ඔව්. කාලයකට අයිතිත් නැහනේ. ඔව්. එතන වචනත් නැහනේ. ඔව්. එතන ශුන්්‍යතාවයක් නේ. ඔව්. දැන් පේන දේෙන් පේන දේට යහා ගිය අවදියක් තියනවා නේද? මුකුත් නැති ස්වභාවයක්. ඔව්. අන්නේ ස්වභාවය තමයි තමන්ව නිවන් කරා ගෙනියන්නේ. ඥායස්ස අධිගමය කිව්වේ ඒකයි. නිබ්බාන සත්‍ය ක්‍රියාය කිව්වේ ඒකයි. මේ ඥානයන් අවදි නොවි කිසි කෙනෙක් නිවන් දකින්නේ නැහැ. මෙතනින් අවදි වෙන අවදි වීම මහා ගැඹුරකට යනවා. Tamanට කෙලෙස් නැති වෙන ස්වභාවයක් පේන්න ගන්නවා. Tamanට මේ කෙලෙස් තියෙන බවත් පේන්න ගන්නවා. Taman මේ අලෙනවා කියලාත් පේන්න ගන්නවා. Tamanට ගැට මේ ධම්ම චක්කුසේ අවදි වෙනවා කිව්වේ අර විද්‍යා ලෝකේ පහළ වෙනවා කිව්වේ ප්‍රඥා ලෝකේ පහළ වෙනවා කිව්වේ ওই වචන ඔක්කොම කියන්නේ උතන්ටයි. ඔතනයි තියෙන්නේ මාර්ගය අවදි වෙන තැන සම්මා දිට්ඨියට එන තැන මොහතට අවදිය කියන තැන සිතක් නැහැ. ක්‍රියාසිතක් කියන්නේ සිතුවිල්ලක් නෙමෙයි. මෙතන ඇඩතල එනවා, ශබ්ද එනවා, කපුට කියලා මුකුත් එහෙම ගැට ගැහෙන්නේ ශබ්ද එනවා. ඒක කපුටක් කියලා ආවත් ඒක සිත ඇතුලෙන් අවබෝධයක් ඇති වෙනවා එහෙම දෙයක් නැති බවට. ඒක මුලින් මුලින් ඒක ටිකක් අපහසුයි. වීරියෙන් තමයි දකින්නේ. ඒක නිසා තමයි සතර සම්ප්‍රදාන වීරිය තියෙන්නේ. ඒක වීරයෙන් වීරයෙන් ඒ කියන්නේ ඒක හිතලා නිකන් මානසිකාර කරනවා වගේ කරාම මෙතන මුලින් තියෙනවා පොඩ්ඩක් එහෙම සවිතක්ක සවිචාර ධර්ම මේ සමාධියක් තමයි මුලින් ඒ කියන්නේ මුලින් ඒක වීරයක් තමයි කරන්නේ මොකද නිකන් නිකන් හිටියයි කියලා පේන්නේ හිත දකින්නත් එපා ඒකට සිහියත් එපා සිහියක් තියෙනවනේ ඒක පොඩ්ඩක් ඒකට කල්පනාවෙන් ඉන්නත් ඕනේ වගේ දයන්නේ අර අපි හැම කතා කරන භාෂාවෙන් කියන්නේ පොඩ්ඩක් කල්පනාවෙන් හිතගෙන ඉන්න ඕනි ටිකක් අර පරිස්සමෙන් ඉන්න වගේ දෙයක් තියෙනවා දැන් මෙතන. මො හිත දකින්න දැන් මාර්ගය අවදි වෙන්න එපා. ඕක මුලින් අමාරුයි මුලින් ටිකක් මාර්ගය අවදි කරගන්නයි ඕනේ. අර වාහනේ ස්ටාර්ට් කරන්න ටිකක් අමාරුයි වගේ තමයි. හැබැයි අර ස්ටාර්ට් වුණාට පස්සේ මේක දිගටම පේන්න ගන්න. ඔව්. අන්ට ස්වාමීන් වහන්සේ දැන්ට මේ කියන්නේ උතනින් එහාට මම ඔය ඔය මට්ටමට ප්‍රායෝගිකව ගොඩක් පුහුණු කරන්න මාසයක් දෙකක් ඉදිරියට ඒ පුහුණු කරලා පුහුණු කරාට පස්සේ වහන්සේට කතා කරන්න ඉතින් එහාට වහන්සේ ඔබ වහන්සේගෙන් මේ මං කතා බහ කරලා එතකොට ස්වාමීන් වහන්සේ කිව්වා වගේ දැන් ඔය ඔය ඔය මොහොතට එන අවදී වගේ ඒක ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට තියෙන බොහොම හොඳට ප්‍රකටව තියෙනවා. සමහර වෙලාවට එනවා යනවා වගේ මුලින් තියෙන්නේ. ආයේ නැතුව යනවා ඒක. ඔව් ඒක තමයි මුලින්. කියලා බාහිරයි අභ්‍යන්තරය දෙකක් කියලා හොඳටම වෙන් වෙලා නැවත මම ඉන්නවා එළියේ තියෙනවා කියලා ඒක පේන්න ගන්නවා. ඇත්තටම හරි කිව්වා. එහෙම තමයි වෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා අවංකවම ප්‍රායෝගිකව ඔය ඔය කතා කරපු විදිහ හරියටම හරි. ඒ කියන්නේ මුකුත් හිතලා ගොතන්න නැතුව ඔබතුමාට දැනෙන දේම ඔය කිව්වේ. මාර්ගය ඔබතුමා ඒ කියන්නේ පිරිසිදුව නිර්මලව ඔබතුමා අඩිය තියන්නයි හදන්නේ. ඔබතුමාට හොඳ ගමනක් තියෙනවා. අපිට ඒක දැනෙනවා. ඔබතුමාට තියෙනවා මේ දියුණුව ලබන්න හැකියාවක් තියෙනවා. ඔබතුමා අවංකව කතා කරන ඔය වගේ අවංකව යමෙක් අදහස් ප්‍රකාශ කරනවා නම් ඒ අවංකකම තුලයි මේ ගමන. ඒක මේක සාන්දිටිකයි. Tamanට තමන් අවංක වෙන්න ඕනේ. තමන්ගේ හිත තමන් අවංකවම දකින්න ඕන දෙයක්. රාගය වේවා, ද්වේෂය වේවා ඕනම දෙයක්. ඒ හිත පේන්නයි ඕනේ. පේන්නේ නැත්නම් ඒ තින් තමන්ට මේ බෑනේ තමන්ගේ කුළුහරක යනවා එතකොට මේ හිත යනවා කඩාගෙන හිත මේ පිත්ත দমনය සිද්ධ වෙන්නේ නැහැ ඒකයි සබ්බ පාපස් අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපණං කියන එක ඊටාම වැදගත් ඒ තම බුද්ධානුශාසන ඒකයි සබ්බ පාපස් අකරණං කියන්නේ මේ සීල සිතුවිලි අකුසල් සිත් කුසලස්ස උපසම්පදා කියන්නේ මේ සිතට සත්‍ය දකීමයි කුසලස්ස උපසම්පදා ඒ සත්‍ය දැකලා මිදෙන බව දැනෙන අන්නේ දැනෙන තැනයි චිත්ත දමනය සිද්ධ වෙනවා. සිතුවිල්ලට ඉඩ නැති වෙනවා. සිතුවිල්ල එතනින් ගැලවිලා යනවා. අන්න එතනින් ඔබතුමා අවදි වෙනවා. බොහොම සැහැල්ලු තැනකට සිතුවිලි වල තියෙන අර රළු ගතිය සිතුවිලි අර අර නිකන් ඉලාස්ටික් ඇද්දා වගේ මොන හරි දෙයක් දැක්කම ඒක ඕනි කියලා හිතනවා නිකන් අර ඒකට තියෙන අර අර නිකන් අර අර නිකන් රිස්ක් එක එහෙම නැත්තම් දෙයක් මොන හරි කරනකම්ම ඒක සිතේ වැඩ කරනවා ඊට පස්සේ සිත ඒක කැල්ල ඉවරනම තමයි නිදහස් වෙන්නේ ඔන්න ඕක දකින්න මහා දැනෙනවා. ඒ අර 100ට දැනෙන්න ගන්නවා. අවදියට දැනෙන්න ගන්නවා. මේ නිදහස් වෙන හැටි සිතුවිලි වලින් මිදෙන හැටි. එතකොට තේරුම් ගන්න ඔය සිතෙන් පළක්ම නැති බව. එතකොට මේ අවදියටම එයා ඇලුම් කරන්න ගන්නවා. අන්නේ අවදිය තමයි ඥානතෝ පස්සතෝ මේක දැනෙන්න ගන්නවා. මේක නිකන් අමුතු නිකන් ලෞතුරු සුවේ මේ. ඒ කියන්නේ මේ ලෞකික සැපේ තමයි ඔය ඔය ඔය ඇස කන දිව නාසය පිනවන එක. මේ ලෞතුරු සුවේ කියන්නේ ඕක ඕක ඔය ඇස කන දිව නාසයෙන් මිදුණු පුදුම ල- සදාතනික සෝයක් දැනෙනවා. ඔව් ස්වාමීන් ආයතන වලට ඒක අයිති නෑ. ওই සිතක් හටගෙන නැති වුණු බව ඒ ඒ ඒ සිතට වි- දුක් විඳ බව ඒ සිතෙන් එක තමන් ගැලවෙන්න බැරුව දගලපු දැගලිල්ල ඔක්කොම පේන්න ගන්නවා මේ මොහොතට අවදිය තුල. අන්තිමට මේ සිතට තමන් අයිති නැති වෙනවා. ওই සිතුවිලි එන යන එක එයා ඒක මගේ නෙමෙයි වෙනවා. තමන් නිකන් මිදුණු ස්වභාවයක් දැනෙනවා නිකන්. අන්න ඒ මොහොතට අවදිය තුල මහා දියුණුවට යනකොට එහෙම සිද්ධ වෙනවා. මේ සිතෙන් තමන්ගේ සිතින් තමන් මිදිලා ඉන්න එකක් දැනෙනවා. එතකොට අනිත් අය බනින් බැන්නත් තමන්ට නිකන් ඇතුලෙන් අමුතු සතුටකින් ඉන්නේ ඒක කියා ගන්න බෑ අනිත් අයට තවත් කේන්තියක්. අයි මෙයා මෙච්චර සතුටින් ඉන්නේ මෙච්චර බනිද්දි කිය. එතකොට තමයි තේරෙන්නේ ධර්ම මාර්ගයේ යන කෙනා අතිශය මහා පුරුෂය කියලා බුදුන් වහන්සේ එතකොට තමයි දේශනා කරන්නේ. අටලෝ දහමින් කම්පාන වන ගුණය කියන්නේ ඔතනට. ස්වාමීන් වහන්සේ විදිහට දේශනා කරද්දී හරි ආසයිදී ඉක්මනට කිරිය කරලා ඔය ගත්තේ එහෙම හිතෙන්නේ මේ මේ කෙලේ මේ මේ ලෞකික මනසට ඒ කියන්නේ ওই සිතුවිලි වලට ඔහොම හිතෙන්නේ. දැන් ලෝකෝත්තර භූමියේ ඔහොම දේවල් නැහැ. මේ දැන් මොහොත විතරයි. ඒ මොහොත ප්‍රකාශ කරයි. ඒක සිතුවිලිත් නැහැ. මේ දැන් කරන්න ඕනි, දැන් මේක ඉක්මනට අවබෝධ කරගන්න ඕනි කියන ඒවා ලෞකික භූමියේ සිතුවිලි. හැබැයි එහෙම ඉක්මනට කරන්න ඕන එකක් ලෝකෝත්තර භූමියේ නැහැ. එහෙම ඉක්මනට කරන්න හිතුවම වෙන්නේ ඒකත් ආතතියක් වෙනවා. ඊට පස්සේ ඉක්මනට උන්නේ නැති වුණාම ඒක අර ගැටෙනවා. ගැටෙනවා ගැටෙනවා. ඔය මුකුත් ඕනේ නැහැ කියලා නිකන් සැහැල්ලුවෙන් ඉන්න එකක් තමයි මේකේ තියෙන්නේ. ඔව් ඒ වගේ අත්දැකීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් තේරෙනවා. ඒක ජීවිතාවබෝධයත් එක්ක ඔබතුමාගේ වයසත් එක්ක පොඩ්ඩක් ගැළපීලා තියෙන බවකුත් තේනවා. ඔව් ස්වාමීන් වහන්සේ ඊට අමතරව දැන් දැන් දැන් ඈත කාලේ ඉඳන් ටික මට දැන් ඔය දැන් ඉස්සර එළියේ තියෙන බිල්ඩින් බිල්ඩින් දැක්කොත් මිනිස්සු දැක්කොත් දැන් ඒවා මස් මාස වලින් හැදිච්ච ඝන ස්වභාවයකින් දැන් ඔබතුමා පොඩ්ඩක් බලන්නකෝ ඔබතුමා පොඩ්ඩක් බලන්නකෝ දැන් ওই කොස් ගහ අපි කියවනේ කෑලි කෑලි කපලා ගිනි දාලා දැම්මොත් ආයි දුමක් වගේ ගියා ගියාමයි කියලා එතකොට ඒ ඒ ඒ ශක්ති ස්වභාවයක්නේ අවසානයේ වායුවක් වගේ නැති වෙලා යනවනේ එතකොට මේ මේකම ඝන වෙලා අර අයිස් කැටේ හැදෙනවා වගේ නිකන් අර අයිස් කැටේ රත් කරනකොට වතුර වෙලා ද්‍රව වෙලා වාෂ්ප වෙලා යනවනේ ආයිමත් සිල් කරනකොට නිකන් ෆ්‍රිජ් එක ඇතුලේ හිම බැඳිලා වගේ අයිස් කැට වගේ තියෙන්නේ. මුකුත්ම ෆ්‍රිජ් එකට දාන්න නැතුව නිකන් ෆ්‍රිජ් එක ඔන් කරලා තියෙද්දි මෙන්න ඩීපිෂර් එකේ මේ හිම වගේ බැඳිලා අපි වතුර දාලත් නැහැ. බලනකොට ඒකේ තිබිච්ච මේ එළියේ තිබිච්ච වාතයනේ මේ. එතකොට මේ අංශු වගේ එකතු වෙලා ඝන වෙලා සිසිල් වෙලා මේක අයිස් කැටයක් වගේ ඝන වෙන්නේ. ඒ විදිහට තමයි මේ සේරම මේ මහ පොළොවේ හැම දෙයක්ම. දැන් ඔබතුමා බලන්න දැන් සාමාන්‍යයෙන් ඔය අයිසන්බර්ග් වගේ විද්‍යාඥයෝ පෙන්නනවානේ පෘථිවියේ විනාශය කියලා. ඒගොල්ලෝ කියනවානේ මේ සූර්යාගේ රශ්මිය වැඩි වෙලා පෘථිවිය සූර්යා ගිල ගන්නවා කියලා. ඒගොල්ලෝ කියනවානේ සූර්යාගේ දැන් බුද්ධාමෙත් තියෙනවානේ. තියෙනවානේ සූර්යාගේ රශ්මිය හත් ගුණයක් වගේ සූර්යා හතක් වගේ පායන වගේ වැඩි වෙලා පෘථිවිය අළු වෙලාම යනවා කියලා නැති වෙලා. ඒකෝර පෘථිවිය අළු වෙලාම නැති වෙලාම ගියාම ඉතින් අභ්‍යවකාශය විතරයිනේ තියෙන්නේ. ඉතින් එතකොට අර අයිස් කැටේ දිය වෙලා වාෂ්පලා ගියා වගේ මුකුත් නැහැ නේ අන්තිමට. මේ කතාවේ ලොකු තේරුමක් තියෙනවා. සමහරට උතුමායේ දේශන අහන්න ඒ දේශන අහනකොට අපිව පැහැදිලි කරනවා. අපි කියනවා පෘථිවියේ විශ්ව අපි කියනවා මුළු මුළු විශ්වයේම තියෙන එකම ශක්ති ස්වභාවයක් ඒක ඝන වෙලා ස්පටිකයක් මේක වේගය තුළ අර පිපිරීමක් තුළ වේගයක් තුළ ඒ වේගය තුළ තාමත් පෘථිවිය කැරකෙනවා එක දැන පැයට කිලෝමීටර 187ක වේගයෙන් මේ කැරකැවීම තුළ දූවිල්ලක් වලාවයක් ස්පටිකයක් ඝනයක් පෘථිවියක් ඒ පෘථිවිය ඇතුලේ නැවතත් මේ ස්වභාව ටිකක් ආයි හැදිලා ඒකේ ස්වභාවය ඇතුලේ මේ සත්ව ස්වභාව වගේ ඒවා හැදිලා ඒවැ විඥාන ශක්තියක් හැදිලා කියලා කියනවා. අපි කියනවානේ පෘථිවි ශක්තිය මේ විශ්ව ශක්තියෙන් පෘථිවි ශක්තිය හැදිච්ච හැටි පෘථිවි ශක්තියෙන් දැන් පෘථුවිය ඇතුලේ චුම්බක ශක්තියක් තියෙනවානේ ගලක් උඩ දැම්මොත් බිම් වැටෙනවානේ. නමුත් අභ්‍යවකාශයෙන් එහෙම වෙන්නේ නැහැනේ. එතකොට මේ කැරකැවීම තුලනේ මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. කැරකැවීම තුල බලන්නකෝ මේ නිකන් අර නූලකට බෝලයක් ගැට ගහලා කරකවලා ඒක දිව වැටෙන්නේ බඹරයක් කරකවලා බලන්න ඒක කෙලින් තියෙනවානේ. අන්න ඒක තුලයි මේ මේ පෘථුවි ශක්තිය කියන එක තියෙන්නේ. ඒක තුලයි මේ ධන ඍණ කියන අංශ දෙකක් හැදලා එකිනෙකට නොගැලපෙන ඒක තුල ශක්ති ස්වභාවයක් ඇති වෙලා අර අපි කියනවානේ චුම්බකයේ කරකවලා වික්ටෝරියා ඩෑම් එක හදනවානේ ජලය දාලා චුම්බකයේ කරකවනවානේ. ඒකෙන්නේ අපිට මේ විදුලිය හදන්නේ. විදුලි ශක්තිය හැදුවේ චුම්බකයක් නොගැලපෙන අංශ දෙකක් කරකවලානේ. නොගැලපෙන අංශ දෙකක මැද්ද ෂෝට් එකක් තියෙනවා. එතනින්නේ ශක්තිය උපදින්නේ. මේ පැත්ත ධන නම් මේ පැත්ත ඍණ නම් මැද්දේ එම්ටිනස්නේ. ශුන්‍යතාවයනේ. මේ පැත්තේ ධන නම් මේ පැත්තේ ඍණ නම්. ඒ කියන්නේ මේ වයර් දෙක කරන්ට් එකේ එන්නේ ධන ඍණ වයර් දෙක. ඔව්. තේරෙනවනේ චුම්බකයේ ගන්න අපි අපි ඉස්කෝලේ අර කාර්ය කරේ අර එක පැත්තක ධන අනිත් පැත්තේ ඍණ. ඍණ. ඒ මේ දෙක මැද්දේ ෂෝට් එකන්නේ. ඒකනේ විදුලි ශක්තිය උපදින්නේ. මෙන්න මේ සිස්ටම් එකම තමයි විඥාන ශක්තිය උපදින්නේ බාහිර නැති දෙයක් තියෙනවා කියලා අපිට ෂෝට් එකක් එනවා එක මොහොතේම ඒකයි නාම රූප පත්‍ය විඥානං කියලා ශක්තිය උපදින හැටි කියන්නේ. දැන් තේරුණා? දැන් අපේ හිතට එක පාටම එනවනේ 아무තු චූන් එකක්. ඒක තමයි රුප්පණය වෙනවා කියන්නේ. දුන්හසේ කියනවා රුප්පන්තිකෝ ආවතෝ රූපං වදේති කියලා. රූපේ කියන එක හැදෙන්නේ එහෙමයි කියන. ඒ කියන්නේ විඥානයේ ශක්තිය දැනගන්නේ රූපේ කියලා ඒ විදිහටයි. ඒක ප්‍රසාදයක්. ප්‍රසාදයක් කියන්නේ ස්පාක් එකක්. ස්පාක් එකක් කියන්නේ එතන අර ධනර චුම්බකයේ වගේ ස්පාක් වෙලා කරන්ට් එකක් උපදිනවා. ඒ කරන්ට් එක තමයි විඥාන ශක්තිය කියන්නේ. ඔව්. දැන් වැටුණාද? මේ මොකද්ද මේ ශක්ති කතාව කියලා? තේරුණා මේ ශක්තිය තමයි අපිට විශාල දෙයක් කරනවා. ඒ කියන්නේ නැවත මේක සකස් වෙන හේතු වෙනවා. ඒ කියන්නේ මේක ඇතුළේ තව දීර්ඝ පැහැදිලි කිරීමක් තියෙනවා. ඔබතුමා කිව්වනේ අර ප්‍රතිපදාව පැහැදිලි කරනකොට ඔතනින් යා පස්සේ කියන්න කියලා. මේ වගේ තමයි අපිටත් මේ ටික කියන්න වෙන්නේ. ඒ කියන්නේ දේශනාවුවත් ඔයාලට අහන්න ලැබෙයි මහා ගැඹුරු පරයයක් නැවත සකස් වෙන හැටි කියනවා. මේ මොහොතේ ඔබතුමා අපිටම මේ අවසාන හුස්ම ගියා කියලා මේ සිතේ දැන් ලෝකේ තියනවා කියන චිත්තය තුළ ශක්තියක් තියෙනවනේ. සංඥාවක් තියෙනවනේ. ඕක හේතු වෙනව නැවත සකස් මේක ශුන්‍යකරණ එකයි නිවන් දකිනවා කියන්නේ නැවත සකස් වෙන්නේ අතිශයින් ගැඹුරුයි. ඒක අපි අතිශයින් ගැඹුරුයි මේ අභිඥා ඥාන කියලා අපිව දාලා තියෙන දේශනා වගේක් අතිශයින් ගැඹුරු. ඒක අහනකොටත් හිතෙන එකට ටිකක් සරලයි වගේ. නමුත් ඒකේ ගැඹුරු පරයක් වෙන්නනවා. ඒවා සකස් වෙන හැටි වෙන්නනවා. ධර්මදේශනා මේ මේ අලුතෙන් දාණයම ඔක්කොම අහගෙන යනවා. පරණ ඒවා ටික ටික ටික ටික අහගෙන අහගෙන එනවා. අලුතෙන් දාණයම ගොඩක් යන්නේ අපි මේ ප්‍රතිපදාවත් පෙන්නලා ඊට පස්සේ සාකච්ඡා කරන ඒවා යන්නේ. නමුත් වැදගත් වෙන්නේ ඊට කලින් පෙන්නන ප්‍රතිපදා ටිකයි දර්ශන ටිකයි. අපි දන්නවා ගොඩක් අයට මේ දැන් දැන් මේ මේ දැන් අලුතෙන් අහන අයට ඒ ටික ඒ ටික ඒගොල්ලන්ට වග ඇරෙනවා. ඒ ටික ඒගොල්ලෝ සාකච්ඡා ටික අහනවා. නමුත් අපිට කියන්න සිද්ධ වෙනවා මේකට ආවේ අරව පහු කරගෙන කියලා. ඔව් ඔව්. ඒක තමයි ඒ ටික ඉතාම වැදගත්. මොකද අපි මේ මේ මේක සකස් වෙන හැටිත් පෙන්නනවා. ඒ කියන්නේ දැන් මෙතන තිරසල්නවා කියමු. එතකොට යාපනයේ තිරසල්නවානේ. එතකොට අපි ඇමරිකාවටත් ගිහලා තිරසල්න්න පුළුවන්නේ. අපි දැන් මේ මේ තරංගය එතකොට අවකාශයේ තියෙන එකක්නේ. තරංග කියන්නේ ශක්තියක්නේ. දැන් මෙතන ඔක්කොම ශක්තියක් කියනවානේ. තාපය කියන්නේ ශක්තියක්, වර්ණ කියන්නේ තරංග ශක්තියක්. එතකොට ඔක්කොම කියනවානේ විද්‍යුත් ශක්තිය, තුම්බක ශක්තිය, තරංග ශක්තිය, තාප ශක්තිය ඔක්කොම දැන් ඔබතුමා විද්‍යාව ගැන අමුසි හදාරීමක් කළා තියෙනවා. ඔක්කොමට තේරෙයි මේ සේරම එකම ස්වභාවයකින් පැහැදිලි කරන තරංග ක්වොන්ටම් න්‍යාය කියලා. ක්වොන්ටම් කියන්නේ ශක්ති පැකට් කියලා පෙන්නන ශුන්‍යතාවක් මැද්දේ තියෙනවා. දැන් විදුලිය කරන්ට් එක ගියාට ඇති වෙන නැති වෙන ප්‍රවාහයක් ඔය යන්නේ. ඕකේ ශුන්‍යතාවයක් තියෙන හැමතැනම. ඔය ශුන්‍යතාවය නිසායි ශක්තියක් තියෙනවා කියන්නේ. ඔය අපිට කරන්ට් එක වදින්න ඔතන ශුන්‍යතාවයේ ශක්තිය නිසායි. ඕකේ ලොකු ගැඹුරු ධර්මයක් තියෙනවා. දැන් ඔන්න ඔය වගේම ධර්මයක් තියෙනවා මේ චිත්ත කියන කතාවේ චිත්ත නියාමයේ ඇතුලේ. මේ හැමතැනම ශුන්‍යතාවයක් තියෙනවා. මේ සිත මේ සිත ඇති වෙලා ඒගා සිත ඇති වෙනවා ওই සිත ඇතුලේ අපි දකිනවා මේ සිතේ මිදුණු ස්වභාවයක් මොහතර අවදිය කියලා. ඒ ශුන්‍යතාවයටයි අවදි වෙන්නේ ශක්තියේ මිදුණු ස්වභාවයකටයි. අපි ශක්තියක් ඇතුලේ හිර වෙලයි මේ ආත්ම දෘෂ්ටිය තියෙන්නේ. දැන් තේරෙනවා ටික ටික මොකද්දෝ දෙයක් කියන්න යනවා කියලා නේ. ඔව් ඇත්තටම තේරුණා නේද මෙතන මේ පෙන්වන්න යන්නේ ශුන්‍යතාවයක් තමයි කියන්නේ. හැබැයි ඒක මුළු විශ්වෙම තියෙනවා කියලා මෙයා පෙන්වන්න යනවා කියලා පේනවනේ. අන්නේ ස්වභාවයට අවදි වුණොත් මුළු මුළු විශ්වයේම එකම ස්වභාවයකට අවදි වෙනවා. ඒ ස්වභාවය තුළ දෙයක් තියනවා නෙමෙයි. දෙයක් නැහැ. මේ ශුන්‍යතාවය තුළ දෙයක් නැහැ. මේ අර Hindu ආගමේ තියෙනවා එතනත් කෙනා ඉන්න දෘෂ්ටියක් තියෙනවා. මෙතන හැම කෙනා ඉන්න එකක් නැති වෙනවා බාහිරයෙන් ප්‍රතිබිම්බයක් වෙනවා. බාහිර නැති වෙනකොට මේ පැත්තේ කෙනා නැති වෙනවා. Hindu ධර්මයේ තුල එහෙම නැහැ. වේදේ තුලත් ශුන්‍යතාවයක් තියෙනවා. වේදේ තුල තියෙන ශුන්‍යතාවය වේදේ ඒ ඒ පැහැදිලි කරන අය කියනවා ඒ නිවනෙමයි කියන. බුදුන් වහන්සේ කිව්වෙත් ඒකමයි කියලා. ඒ ඒගොල්ලන්ට වැරදිලා. බුදුන් වහන්සේ පෙන්වන්නේ ඒක නෙමෙයි. ඒක සමතේ තුල තියෙන ශුන්‍යතාවයක් ආලාල කාලාම උද්දකරාම පුත්‍ර ඒ අවසාන අරුප ධානයේ ඉන්නකොටත් අන්තිමටම කෙනා නැති වෙන්නේ නැහැ. අයි දර්ශනේ නැහැනේ. මේක තනිකරම බුද්ධ දර්ශන අවබෝධයෙන් කෙනා නැති වෙන්නේ. විදර්ශනා ඥාණයෙන් එන්නේ. ඒ කියන්නේ මෙතන අවබෝධයක් ඇති වෙනවා බාහිරමයි Taman කියන. අන්නේ අවබෝධයෙන් තමයි විදර්ශනා ඥාණයෙන් තමයි අර සියල්ලම මෙතනින් විඳීගෙන යන්නේ. ආත්ම දෘෂ්ටියේ බිඳෙන. ආත්ම දෘෂ්ටියේ බිඳෙන තැනයි මේක අපි මේ සැබෑ ලෙසම ඒ ආත්ම දෘෂ්ටිය තියෙනකන් දුකෙන් මිදෙන්නේ ආත්ම දෘෂ්ටිය මිදෙන තැනයි සෝතාපන්න කියලා පෙන්වන්නේ ඒක. සක්කාය දිට්ඨි ප්‍රහීන වෙනවා කියන්නේ එතන. එතනයි මේ මාර්ගයට අවදි වෙන්නේ. එතනයි නාම රූප දෙකෙන් මිදෙන්නේ. බාහිර දෙයක් නැති බව, සිතේ දෙයක් නැති බව දකින්න තැනයි. එතනයි පච්චේ පරිග්‍රහ ඥානය කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ ඕකටයි. නාමෙත් නැහැ රූපෙත් නැහැ බාහිරත් නැහැ හිතෙත් නැහැ හරිනේ වචන හැල්ල ගන්න වචන සමහර ඒවා ගැඹුරුයි සමහර ඒවා සරලයි සරල ඒවා කියන්නේ අල්ල ගන්න ඒ කෙනා කෙනාගේ හැටියට අල්ල ගන්න ඕනි වෙන ඉඳ ඒ ඒක ඔබට තේරෙනවා ඉතින් මාර්ගය කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ ආර්යවරු දකින දැන කියන්නේ සම්මා දිට්ඨිය කියන්නේ එකම තැනයි මේ මොහොතට අවදි කියන තැන. එතනිනුයි මාර්ගයට අවදි එතනයි ආශ්‍රව කෙලෙස් ඡය වෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා මේ මොහොතේ වෙනකොටත් අතුලාන්තයේ තියෙනවා මෙහෙම මෙහෙම ඇලෙන ගැටෙන ස්වභාවයක්. ඒක ෂය වෙන එකයි කෙලෙස් ෂය වෙනවා කියන්නේ. ආශ්‍රව අර තේකොළ මණ්ඩි තේ පෙරුවට පස්සේ මණ්ඩි තිය. අන්න ඒ වගේ අදහසක් තමයි මේ ආශ්‍රව කියන එක. ඒ කියන්නේ අපි ගාව තියෙන අපට නොපෙනුනාට දැනෙන ගතියක් ලෝකෙත් තියෙන බවට. ඒක දිය වෙන්න ඕනේ. ඒක දිය වෙන එක තමයි පෙන්වන්නේ නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පටිච්චසක් ගන්නපස්සේ. ඒක කවුරුත් කරන එකක් නෙමෙයි. ඔය අවසාන ටික කවුරුත් කරන එකක් නෙමෙයි. ඔය අනාගාමි භූමියෙන් පස්සේ අර ඔබතුමා කියන්න එපා කිව්වනේ. ඒක නිසා අපි කියන්නේ ගියේ නෑ. එතනින් පස්සේ යෝක තියෙන්නේ. ඒ කියන්නේ අරහත්ත්වේ කරා යන ගමන අවිද්‍යාව ප්‍රහීණයෙන් තමයි. ඒ කියන්නේ මේ අවිද්‍යාව කියන්නේ මේ දැනෙනවා කියන්නේ සංකාරය මේකේ තියෙන්නේ. අවිද්‍යාව කිව්වට සංකාරයයි තියෙන්නේ. අවිද්‍යාව තියෙන සංඛාර සංඛාර තියෙන අවිද්‍යාව නිසා. අවිද්‍යාව නැති වෙනවත් එක්කම සංඛාරය සමතේ වේ. ඒ කියන්නේ සිතුවිලි වලින් මිදෙන තැනයි සියල්ලම. අත්‍තරම සිතින් මිදෙන තැන. අත්‍තරම මෙතන එතන අවබෝධයෙන් තමයි එතනට යන්නේ දිය වෙලා. ඒකට අපි කරන දෙයක් නෙමෙයි. අන්තිම ටික අපි කරන දේ නෙමෙයි. මුලින් තියෙන්නේ අපි වීරයෙන් කරන ටික. සතර සම්මා ප්‍රදාන වීරිය තියෙන තැන. ඒ කියන්නේ මේ මේ මේ සිත දැකලා මිදෙන තැන දැන් මේ සිතක් ඇති වුණා ඒක දැකලා මේ දැන් මිදුණා ඒක දකින්න එක ඒ ස්වභාවය මිදි මිදි අනේක තුල මොහත අවදි වෙනවා ශුන්්‍යතාවයේ ශුන්්‍යතාවයේ තුල ඊට පස්සේ බහුලී කතාව වෙනවා ඒ කියන්නේ ශුන්්‍යතාවයේම නැවත නැවත එයාට විවර වෙන්න ගන්නවා තව තව හොඳින් හොඳින් ප්‍රකට වෙන්න ගන්නවා දැනෙන්න ගන්නවා එයා ඊට පස්සේ සත්‍ය ලෙසම ඒකටම අවදි වෙනවා ඒ තුල එයා සත්‍ය සත්‍යට අවදි වෙනවා එයා සිතුවිලි වල රැවටෙන්නේ නැහැ හැමතිස්සෙම සිතුවිලිත් එක්ක කම්පණය වෙවි යන්නේ නැහැ සිතුවිලි පස්සේ දුවන්නේ නැහැ එයාට ඒව ඊට පස්සේ අවබෝධ ඥානයක් තුළ එයා එයා මේ අවදිය තුළ ඉන්නවා. මහා ගැඹුරු අවබෝධයක් තුළ එයා දරුවා මරුණා දැනෙන්නේ නැති තැනකටම වැටෙනවා. ලෝකයක් නැති වුණා තමන්ගේ මේ මේ ෂණේ දකින්නකොට මේ ෂණයෙන් පස්සේ දැන් නැහැ කියලා දකින්නකොට තමන්ම මරණය කියන එකක් නැතුව මරබියකුත් නැති වෙනවා. මහා සහැල්ලුවක් දැනෙනවා එතකොට. ඒ ලෝතුරු ස්වේත වෙනවා. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංකාර සමතෝ කියන්නේ අන්නේ ඒ සුවේට එයා සිතුවිලි වල සියල්ලෙන් මිදුණු ස්වභාවයකට අවදි අන්න එතනයි සබ්බූපති පටිනිසග්ගෝ සියලු අල්ලගත්තු උපදී ඒවම තේරම අතර. සබ්බූපති පටිනිසග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ කියන තැනට. එයයි නිවන්න. පැහැදිලි. හොඳයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි. පැහැදිලි ස්වාමීන් වහන්සේ පැහැදිලි. පැහැදිලි පැහැදිලිකම අඳුරලා තියන්න තියන්න නැති ගතියක් තියෙනවා. ඒ කියන්නේ <laughs> පැහැදිලි වුණාට දැන් අපි ප්‍රායෝගික වෙන්නේ. ඔව් හෙට අනිත් වෙනකොට ආයේ ආයේ ආයේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ ආයේ එතකොට තමයි මේ මුලින් මුලින් එහෙම තමයි යන්නේ මුලින් එහෙම තියෙනවා හැබැයි ඕක ටිකක් කරගෙන ඔහොම යනකොට දැන් මේක ඇහුණට පස්සේ හිතුවේ නැතත් වැඩෙනවා මේක හරි පුදුම හිතන තැනකට යනවා ඔබතුමා සමහර විට මාස අධ්‍යයක් කරනකොට ඕක ඕක නැවත නිකන් අර අමුතු විදියට ඕක එළියට එනවා නිකන් ඉන්න වෙලාවට දැනෙන්න ගන්නවා ද වැඩෙන කෙනාගේ වැඩෙනවා සත්‍තිස් බෝධිපාශික ධර්ම කියන්නේ හරි බලගන්න බල ධර්ම බවට පත් වෙන. ඒ කියන්නේ හා Tamanටම ඒක නිකන් නිකන් අර ඉබේම වෙනවා ඒක ඊට පස්සේ. මුලින් මේක අවබෝධය ඇති වෙන්න ඕනේ. ඒ කියන්නේ මුලින් මෙහෙම දෙයක් තියෙනකොට දැන් ඔබතුමා ගත්තානේ. දැනුණානේ ඔබතුමාට. ඔක නවතින්නේ නැහැ ඊට පස්සේ. ඒකයි අපි කියන්නේ. අපි කියන්නේ යා ඊට පස්සේ ඒක ගැන සමාහට ගණන් ගන්න නැතුව හිටියත් දන්නේම නැතුව යාට ඒක ආයි වැඩෙන්න ගන්න. ඒවත් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක වෙනවා. අපි දන්නවා ඒක වෙනවා. ඒකයි අපි එහෙම කියන්නේ. මේක අපි අත්‍තරම නිකන් මේ පොතක් බලලා කියනවා නෙමෙයි අත්‍තරම. අපි මේක හොඳට අපි දැන් මේක අත්‍තරම මේක මේක අපිට දෙයක් කියන්න හොයන්න දෙයක් තවත් ඉතුරු වෙලා තියෙනවා නම් අපි ඒක හොයනවා මිසක් මේක කියන්නේ නැහැ. නමුත් දැන් මේක අපිට මේකේ මේක අපිට කියන්න හේතු තියෙන අපිව කියන්නේ නැහැ. මේ මෙච්චර අවබෝධයක මේක අපි ඉතින් ඊගා මොහොතේ අපේ මොහොත ශරීර පොළොට පස්සවත් පළක් නැහැ කාටවත්. යුතුයකමක් විදියට හෙට උපදින දරුවෙකුට හරි මේ මේ මේ බෑග් වල දාලා එක එක්කෙනාව කපලා දාන තරමට සමාජයේ විකෘති වෙලා තියෙනකොට බෞද්ධයාට බෞද්ධ දර්ශනය අහිමි වෙලා තියෙනකොට පව් නේද කියලා හිතලා මේ මිනිස්සු මේ ධර්මයේ දකින්නේ නේද කියලා මේ තමන්ටම තමන්ගේම හිත පේනවා නම් බාහිරින් මේවා කරයිද යයිද කියලා හිත මේ දරුවෝ මරනවා අම්මලා තාත්තලා දරුවෝ මරනවා අම්මලා තාත්තලා මේ බෞද්ධ සමාජේ කොයිතරම් අගාධයකට වැටිලාද මේ අර දෘෂ්ටියකට ගැට ගැහිලා මැටි ෆිල්ම් එකට බුද්ධ ගැට ගහලා අන්තිමටම තවත් රූපයකට පොතකට ගැට ගහලා ධර්මයේ කියලා අන්තිමටම සංඝ කියලා ගැට ගහලා තවත් රූපයකට බුදුන් වහන්සේ කියනවා හැම තැනම බුදුන් වහන්සේ අහනවා වික්ෂුන් වහන්සේලාගෙන් රූපං නිච්චතෝ අනිච්චතෝ. උතනින් පටන් ගන්න. බුදුන් වික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා අනිච්චම් බන්තේ. එතනින් පටන් ගන්න. බාහිර දෙයක් තියනවද නැද්ද කියන එක තමයි ඔය කියන්නේ. රූපං කිය නිච්චතෝ අනිච්චතෝ රූපේ ඇත්තද නැද්ද කියලා අහනවා. නැහැ කියලා කියනවා. ඒ කියන්නේ ලෝකේ ඇත්ත නෙමෙයි කියන එක. මේගොල්ලෝ මේ ලෝකෙන්නේ ඔක්කොම කරන්නේ බාහිර අල්ලගෙන නේ. අද අද බෞද්ධයා ඉන්නේ මිත්‍යා දෘෂ්ටියක. වැටහෙනව නේද ඔබතුමාට? ඔව් ස්වාමීන් සමාජයේ ඇත්තටම මේ විදිහට පිරියෙන්න හේතුව මේ සත්‍ය ධර්මයේ බෞද්ධයාට අහිමි වීම. මොකද මේ මේ අනිත් ආගම් වල තියෙන කෑලියෙල්ලුවයි කියලා බෞද්ධයා නිවනක් ගැන කතා කරනවානේ. අනිත් ආගම් වල නිවනක් ගැන කතා කරන්නේ නැහැනේ. ඒ මිනිස්සු කොන හරි මෝහණය වෙලා මොකක් හරි එකක් හදා ගන්නවා. අපේ බෞද්ධයාට මුකුත් නැහැ. අන්තිම පය ගහපු කකුලක් නැහැ, අල්ලපු කකුලක් නැහැ. ඒ කියන්නේ අල්ලපුවත්තත් නැහැ, පය ගහපුවත්තත් නැහැ. මේ කකුල් දෙක දෙපැත්තේ තියන් ඉන්නවා. එකක් තියන් ඉන්නවා දිව්‍ය ලෝකෙට අනිත් එක තියන් ඉන්නවා නිවනට. නිවනට තියන් ඉන්නකොට දැනනවා දිව්‍ය ලෝකේ බොරුවක් කියලා. ඕක දෙක මාරු වෙවි යනවා. අන්තිමට මුකුත් මෙයා පිළිගන්නේ නැහැ. අන්තිමට මෙයා මිත්‍යා දෘෂ්ටික වෙලා ගොඩක්. අද බෞද්ධ සමාජේ පිරීලා. මේ මේ අපරාධයට කවුරුවත් නෑ කතා කරන්නේ. මේ ඇත්තටම මේක මේ දේශපාලන ප්‍රශ්නයක්වත් මොකක්වත් නෙමෙයි. ඒ ප්‍රශ්න වෙනයි. ඒව මෙතනට අදාළ නෑ. මේ මේ මිනිස්යාගේ අධ්‍යාත්මික පිරීම ಗುಣධර්ම පිරීම නියෝ පිරුණාම රටක් ඉතුරුේද දැන් සැප හොයන්නේ බාහිරේ කොච්චර හම්බුනා මදිනේ දැන් මේක වෙන්නේ කොහොමද මේ මේක දකින්න නම් ඔක වෙන්නේ නැහැ කියලා අපි කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ ප්‍රතිපත්තිය පිළිහිටලා ධර්මයේ වඩන පුද්ගලයෝ කවදාවත් ඔය වගේ දේවල් වලට බැදිහත් වෙන්න යන්න කරන්නේ අපිට ඇත්තටම මේ කිසිම දෙයකින් පළක් නැහැ නමුත් මේ ඇත්තටම මේ මිනිස්සයා කියන්නේ එහෙම වෙන්න ඕනි කියන්නේ නෙමෙයිනේ. මනුස්ස සත්‍යයට මේ ලෝකේ අන්ධෙක් වගේ ඉපදිලා අන්ධෙක් වගේ අතපත ගාලා අන්ධෙක් වගේ මැරෙන්න වෙනවා නම් කොයිතරම් අවසනාවන්තද? මේ තරම් හොඳ සත්‍ය ධර්මයක් තියාගෙන මැණිකක් උඩ කකුල තියාගෙන මැණික් හොයනවා වගේ. එහෙම නෙමෙයිද? එහෙම නෙමෙයිද? ඒ කියන්නේ බලන්න අපි නිකන් සාමාන්‍යයෙන් අපි හිතලා බැලුවොත් අපිට අපිට මේ නිවන උඩ ඉඳගෙන නිවන හොයනවනේ. <laughs> දැන් අතර බැලුවොත් එහෙම දෙයක් අපිට දැනෙනවා. ඒ කියන්නේ මේ හැමෝගාම නිවන තියෙනවා. නමුත් නිවන් දකින්නත් බෑ කියලා හිතාගෙන මේ මොන අපරාධයක්ද කරන්නේ. අතර මේ සත්‍ය අවදි වෙලා නැති නිසායි මේ සමාජයේ බෞද්ධ සමාජයේ විශාල අසරණ වීමක් තියෙනවා. එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැ මේ සත්‍ය යමෙකුට අවබෝධ වුණොත් එයා නිවෙනවා. එයා මිදෙනවා. ඉතින් එක එක්කෙනා තම තමන් මිදෙනවා නම් අපි හිතනවා විශාල යහපතක් වෙයි. ඒ මිදෙන අයටවත් අඩුතරමේ. විශාල යහපතක් වෙයි. දැන් ඔබතුමා මේ මේ සත්‍ය දැක්කා. ඔබතුමාට කියනකොට තවත් පැහැදිලි වෙනවා. තවත් ඔබතුමා විවරිතෝ විජටිතෝ තව තවත් ඔබතුමාගේ අතුලහන්තේ පිබිදෙනවා. ප්‍රඥා ලෝකේ වැඩි වෙනවා. ධර්ම බුද්ධානම්බන ප්‍රීතියක් ඔබතුමා ගාව හට ගන්න. ඒ ඔබතුමාගේ එක්කෙනෙකුට හරි මේක යනවා කියලා අපි දන්නවා. මොකද මෙතන ෆ්‍රීකවන්සි එකක් මෙහෙම දෙයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් මේ මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන දේ දැන් අපිට වැටුණා වැටහිලා ලෝකයේ ලෝකයේ මේක නේද මේ සත්‍යය කොච්චර ආශ්චර්යයක්ද කියලා හිතුණට ඕක පිළිගන්න ඕක පිළිගන්න තියා ඕක පිළිගන්න අහන්නවත් ඉන්න මිනිස්සු කොච්චර කීයෙන් කීයේ 90ක්ම ඔබතුමා කියන තැන ඉන්නේ 100ට 10ක් වගේ බොහොම ටිකයි ඉන්නේ සත්‍යයට එන 100ට 90ක් තමයි ඒක ඒකට වැඩි යන්නේ අර බාල බොළඳ දේවල්. දැන් මගේ අම්මා ගැන කතා කරපු ස්වාමීන් වහන්සේ ගොඩාක් පින් කරනවා. එයාගෙන් තමයි මම ආభాසි ලැබුවේ. කටින දැන් මේ පාර කටිනයක් ගෙදරට වඩාම වලත් කටින උත්සවයක් කළා. ඉතින් ඒ එහෙම කරා ස්වාමීන් වහන්සේ මේ මේ බුදුදා මේ ධර්මයේ තියෙන මේ යථාර්ථය ගැන ධර්ම දේශනාවක් අහන්න සැලසුවට එයාට කියන්නේ ඕවා ඔය ඔය බුදුහාමුදුරන්ගේ ධර්මය නෙමෙයි. ඉතින් ඒ වගේ මානසික මට්ටමක ඉන්න කෙන දෘෂ්ටි ඒ දෘෂ්ටියෙන් නිදෙන්න ඉතින් කොච්චර කාලයක් ඇයිද නේද ස්වාමීන් වහන්සේ. අපිට ඒ කියලා අපිටත් දැනනවා. ඒ කියන්නේ අපිට ගොඩක් අය හම් වෙලා තියෙනවා. ඉතින් ඒ අයට අපි කුමක් කියවද මුකුත් අපිට එහෙම ගැටලුවක් නැහැ. සමහර අය හැබැයි අපිට තේරෙනවා මුලින් එහෙම හිටියට දැන් වෙනස් වෙලා තියෙනවා. සමහර අය ටිකක් දැන් අහනවා. දැන් කලින් එහෙම කියපු අය අපි දැන් හැබැයි අහන අයත් ඉන්නවා බලනකොට. ඒ කියන්නේ කලින් එහෙම කිව්වා අපිටත් එහෙම කිව්වා. හැබැයි දැන් අපි දැක්කම කලින් මූණවත් දලපු නැති අය දැන් hina වෙනවත් එක්ක. එතකොට තේරෙනවා මෙයාට මොකද්දෝ දෙයක් තේරිලා කියලා. ඒ කියන්නේ යම්කිසි අපිට තේරෙනවා මේ ඒ දැනෙනවා දැන් ටික ටික ටික ටික. එහෙම හැමෝම එකපාර වෙන්නේ නමුත් අර එහෙම දේකුත් වෙනවා. එක්කෙනා එක්කෙනා හරි මේක එකපාර කොහමද එකපාර ස්විච් එකක් දැම්මා වගේ වෙන්නේ නැහැනේ බුදුන් වහන්සේ පස්වක තවසන්ට දේශනා කළා පස්සේ ඔහොම ටික ටික ටික ටිකනේ මේ සත්‍ය දේශනා කරන්නේ දැන් අපිට මේ සත්‍ය යට ගිහිලා තිබුණානේ අපි දානවනේ කාලයේ වැලිතලාවට සංගව ගිය පරම සත්‍ය එලි කරමු කියලා ඔබතුමා පේජස් වල දකින්න නැතුව ඇති නේද මම ස්වාමීන් වහන්සේ මේ FB මේ Facebook එකේ එහෙමනම් වැඩි නෑ නමුත් අපි ඇත්තටම මේ ඒ හැම එකකම දාලා තියෙනවා. දාලා තියෙන විතරක් නෙමෙයි සමහර ඒවට කිපිලා ඒවට ගැටිලා ඒවට ඒවා දානවා. හැබැයි ඒ අතර පුදුම පිරිසක් ඉන්නවා අපිට දානවා මේකේ වටිනාකම දානවා. මේක තමයි මාණික්කයක් අපි අවදි වුණේ මේකෙන්. ඔබතුමාව අපි අඳුරන්නේ අපි දන්නේ නැහැ. අපිට ඒක අදාළ නැහැ. නමුත් මේ ධර්මයේ හරි වටිනවා කියනවා. අපිට ඒක තේරෙනවා ඒ අය මේකේ සරණ ලබලා කියලා. ඒ විතරක් නෙමෙයි පැවිදි කමෙන් අයින්ට වෙන්න ගිය කීප දෙනෙක් අපිට දැම්මා. ඔබතුමාගේ මේ ධර්ම දේශනා නැත්තම් අපි මෙලහට පැවිදි කමෙන් අයින්ට වෙලා කියලා. ඒ අය ඒ තරම් කල කලකිරලා ඉඳලා තියෙනවා මේ පැවිදි ජීවිතේ ගැන. නමුත් මේක අකුණට පස්සේ ඒ අයට දැරිලා තියෙනවා මේ අපිට පුළුවන් මේ වෙලාවේ මේක කරන්න කියලා. අපි දැන් මේ මග වඩනවා ඔබතුමාට ඒකේ සියලු මේක ඔබතුමාට ලැබෙනවා කියලා ඒ හාමුදුරුවෝ දාලා තියෙනවා. අපි දන්නේ කවුද කොහොමද නම් මුකුත් ඒවා අපිට අදාළ නැහැ. නමුත් සමහර වෙලාවට අපිට මේ සාකච්ඡාවලටත් එනවා. සාකච්ඡාවලට ඇවිල්ලා කියන්නේ කලකිරිලා මුනි. පස්සේ බලනකොට බුදුම විදියට පැහැදිලා අර බුද්ධාරම්භන ප්‍රීතියට අර බුදුන් වහන්සේට කිව්වා වගේ ස්වාමීනි යටිකුරුව තිබුණු දෙයක් උඩුකුරු වුණා වගේ මට වැටුණා ස්වාමීනි කියන වගේ පුදුම පෑදීමකින් අදහස් ප්‍රකාශ පැයක් දෙකක් යනවා. මෙයාලා අහගෙන ඉන්නවා. හැබැයි ඊට පස්සේ පුදුම පරිවර්තනයක් වෙනවා. මේ අපේ ඇස් පන අපිට මේ මේ මේ කතා කරන මොහොතේ අපි දකිනවා සමහර අය මේ ධර්මාභෝධය ලබනවා කියලා. මේ මේ පළවෙනි කෝල් එක ගන්නෙ පැහැදීමකින් නෙමෙයි. නමුත් මේක මොකද්ද කියන වගේ අහන්න ගන්නෙ. නමුත් ටිකක් කියනකොට ඔබතුමා වගේ තමයි කියන්නේ. මට වැටුණා ස්වාමීනි මේ මට ඒක තේරෙනවා ස්වාමීනි. එහෙම කියන්න ගන්න එකපාරට කලබල වෙලා වගේ පිබිදීමට ඇවිල්ලා අර සතුට වෙන් අය කතා කරනවා. ඒතකොට අපිට තේරෙනවා මේ දේශනා කරන වෙලාවෙම මෙයාට මේ ධර්මයේ යම් කිසි අවබෝධයකට මෙයා ඇවිල්ලා කියලා. මේ අපි දේශනා දැන් ඔබතුමාටත් ඒ වගේ ඇහෙන්නේ සමහර සාකච්ඡා ඇහෙනකොට මේ මුලින් මුලින් හිටපු විදිය නෙමෙයි අන්තිම වෙනකොට. අන්තිමට දැන් ඔබතුමත් එහෙමයි. ඔබතුමත් ඔය මුලින් හිටපු විදිය නෙමෙයි දැන් මේ කතා කරන්නේ. ඔබතුමාගෙත් තියෙනවා පිපිදීමක්. අපිට ඒක දැනෙනවා. අපිට දැනෙනවා මේ මේ මිනිස්සෙක් ඇත්තටම අද වෙනකන් අපේ මේ ධර්ම දේශනා ආපු අයගේ අපිට එක්කෙනෙක්වත් කියන්න බෑ එහෙම නෝන. මේ ආනාන හැම කෙනාම අන්තිම මොහොතේ වචනයක් හරි කියනවා. ආව් ස්වාමීනි අපිට දැන් වැටුණා දැන් මීට කලින් ඔබතුමා මේ ෆෝන් එක ගන්න කලින් පැය දෙකක් හිටිය කෙනෙක්. ඒ කෙනත් එහෙම තමයි. මුලින් මේ එකෙන් ඉඳලා අන්තිමටම ඒ කෙනාට ෆෝන් එක තියන්න කල්පනාවකුත් නැහැ. ඒ තරම්ම ඒ කෙනාට මේක දැන් දැනිලා. ඒ කියන්නේ මේ ඉන්න මිත්‍යා දෘෂ්ටි ගොඩේ ඉඳලා සත්‍ය දැනෙනකොට පුදුම විදිහට එනවා. මේ මේ ඒ කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටියේ මම හිටියේ කියලා දැනෙනවා යාට ඊට පස්සේ. මේ සත්‍ය කුමක්ද කියන එකට එයා අවදි වෙනවා. ඇත්තට මේ මොහොතට අවදිය කියන එකට සිතුවිලි නැහැ. ඔය දැන් කතා කරන හැම දෙයක්ම ඔය වචන හැම දෙයක්ම ලෞකිකයි. ඔව්. කතා කරනකොටම Tamanට එතන දැනුමක් තියෙන්න ඕනේ. මේ මේ ලෞකිකයි මේ දේවල් කියලා. මේ හැම වචනයක්ම ලෞකිකයි. ඔය අපිට භාෂාව පාවිච්චි කරන්නත් බෑ මේ සත්‍ය හරියට අවබෝධ වෙනකොට. එතකොට ඒ අවබෝධය තමයි භාෂාව භාවිතා කරන්නේ. හොඳටම දන්නවා මේක ලෞකිකයි කියලා. නමුත් ඉතින් ඕකෙන් එපා කියන්නේ. හොඳටම දන්නවා මේ භාෂාව ලෞකිකයි කියලා හොඳටම දන්නවා. නමුත් ඒ කොච්චර දැන් දැනගත්තත් දැන් පුංචි ළමයා පුංචි ළමයා එක්ක අම්මා කෙනෙක් සෙල්ලම් ගියේ සෙල්ලම් කරනකොට අම්මා හොඳටම දන්නවානේ මේකේ කිරිත් නැහැ. මේකේ තේත් නැහැ. ඒත් අම්මා කියනවානේ පුතේ මේක රසයි කියලා. තව ටිකක් සීනි දාන්න පුතේ සීනි මදි කියනවනේ මේ සෙල්ලම්ගේ අර අම්මා කෙනෙක් ඉන්නවනේ පොඩි බබෙක් එක්ක අපිට පේනවනේ මේ කතා. එතකොට ඒ අම්මා අවබෝධයක් ඇති වුණේ කියන්නේ. අම්මා දන්නවනේ මේකේ තියෙන තේ නෙමෙයි කියලා මේක නෑ ස්කෝප් එකක් කියලා. නමුත් දැන් සෙල්ලම් ගෙදරදී එහෙම බෑනේ. සෙල්ලම් ගෙදරදී මේ දරුවගේ මානසිකත්වයේ තියෙනවනේ මේ තේ එකක් හැදුවා අම්මට දුන්නා. දැන් ওই වගේ තමයි අපි බන කියන්නේ. දැන් අපි බන කියන්නේ සවල්ලාට දැන් කියනකොට ඒගොල්ලන්ට ඇත්තටම ඒගොල්ලන් ඉන්න තැන ඉඳන් තමයි කතා කරන්න වෙන්නේ. නැත්නම් යාට තේරෙන්නේ නැහැ. සමහරලාට කිසිම පොතක් බලපු නැති අම්මලා කතා කරනවා. ඉතින් කිසිම දෙයක් දන්නේ නැහැ. හැබැයි අපි කිව්වහම මෙහෙම 100කට අවදි වෙනවා අපිට පුළුවන් නම් මේක කරන්න කියලා. ඇත්තටම මේ ඒ ඒ වැඩේ කරන්න පුළුවන්. ඔහො ලොකු දැනුමක් ඕනෙත් නැහැ. හැබැයි එයාට තේරෙන්න ඕනේ පොඩි දේවල් ටිකක් තියෙනවා මේ ලෝකේ ඇත්තක් නෙමෙයි කියන එක. අපි හිතනවත් එක. මේ අපි මේ මේ හිතන දේවල් මිස බාහිර එහෙම දෙයක් නැති බව. ඔය පොඩි දැන් ලොකු ලොකු නම් පාලි වචන නැතුව. නිකන් සරලව නිකන් අර සුනීත සෝපාකට අර බුදුන් වහන්සේ ධර්ම පැහැදිලි කරා වගේ. ත්‍රිවිධ රූපාක ඉගෙන ගත්ත අය නෙමෙයිනේ මේ කසල සෝදකයෝනේ. කානු සුද්ධ කරන අයනේ. ඔව්. නමුත් රහත් වෙනවනේ නිවන් දකින්නවනේ. ඔව්. ඉතින් එහෙමනම් ඇයි මේ අවුරුදු 8 ළමයට පුළුවන් නම්? ඇයි එහෙනම් මේක හැම කෙනෙකුටම බැරි වෙන්නේ? එහෙම දෙයක් නැහැ. හැබැයි මෙතන දෙයක් තියෙනවා. ඒ කියන්නේ දෙයක් තියෙනවා නෙමෙයි. මේ භාෂාවනේ. මෙතන මෙන්න මෙහෙමයි මේ අල්ල ගන්න කෙනා ඉගෙන ගත්තත් නැතත් අල්ල ගන්න. එහෙම කියන්න පුළුවන්. ගෑනු වුණත් පිරිමි වුණත් මේකේ වයසක් නැහැ වයස වුණත් පොඩි වුණත් ඒකත් නැහැ දැනුණා කාට හරි මේ මේ පොඩ්ඩක් අර දැනෙන ගතියක් තියෙනවා නම් අර ප්‍රඥාවක් තියෙනවා මේක දැනෙනවා ඔව් ඒකයි අපිට කියන්න පුළුවන් එතනට වෙන අපිට දෙයක් නැහැ කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ දැන් මම මේ මට දැන් මම ස්වාමීන් වහන්සේත් එක්ක දැන් මොකද පැයක් කතා කරන උතර කාලයක් කතා කළා දැන් මේ වගේ රාජකාරී කටයුතු වලදී මම වගේ ඇත්තටම ඔබතුමා ඔය කීපවතාවක්ම කිව්වා රාජකාරී කටයුතු ගැන. මොකද ඇත්තටම ඔබතුමා අපි අහුවෙත් නැහැ. මොකද්ද වෘත්තියෙන් කරන්නේ? මම ස්වාමීන් වහන්සේ විද්‍යාමුදාවේ ඉංජිනේරුවෙක් කැටියට වැඩ කරන්නේ. <laughs> ඔව්. රාජකාරී තියෙනවා ස්වාමීන් වහන්සේ ගොඩක්. ඇත්ත ඇත්ත. ඉතින් ඒ වගේ විශාල රාජකාරියක් කරන කෙනෙක් නේද? මේ එතකොට ස්වාමීන් වහන්සේ දැන් මම ස්වාමීන් වහන්සේට මම නැවත පොඩි ප්‍රශ්නයක් කතා කරන්නේ මේ වගේ කතා කතා කරන කතා කර කර ඉන්න වෙලාවක ස්වාමීන් වහන්සේ ඉන්න වෙලාවක කොහොමද මම මේ කොහොමද ප්‍රායෝගික වෙන්නේ අන්න දැන් දැන් දැන් මේ දැන් කො හොඳ හොඳ උපමාවක් ගත්තේ ඒ කියන්නේ දැන් මේ කතා කරානේ ඔව් කතා කරු බවට 100යි දැන් ඕකේ ඇතුලේ මේ දැන් ඇතුලේ වටිනාකම් මුකුත් නැහැ ඔය කියන අදහස. අපි කියන අදහස. අපි කියන අදහසේ නිකන් නිකන් අර ඒ කතා කරව බවට 100යි. සිහිය කියන්නේ ඔය මොකක්වත් නෙමෙයි 100 විතරයි. මේ ඥානෙ කියන්නේ මොහතට අවදිය කියන්නේ සිතුවිලි නෙමෙයිනේ. දැන් මේ සිත මේ මේ මෙහෙම මෙහෙම දෙයක් උණු බවට වෙනම අවදියක් තියෙනවා. තමන්ට වැරදුණු බවටත් අවදි තියෙනවා. තමන්ට මොනවා හරි ද්වේෂයක් ඇති වුණා නම් ඒකටත් අවදියක් මෙසි සිත සිතට අවදිමත් වෙනවා සිතට මේ අවදිය කියන්නේ සිතුවිලි නෙමෙයි. සිතුවිලි